අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ටිකල මේ නිස්සන්න වනේ බ්‍රහස්පතින්දා මේ ධර්ම දේශන අවස්ථාවකටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ථගමෝති තී අවසරයි කරු කටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අග්ගිවච්ඡගොත්ත සූත්‍රය මුල් කරගෙන කරගෙන යන ලබන මේ ධර්මදේශනා මාලාවේ අපි ගිය පාර වතාවේ සර්වචන් වහන්සේ විසින් අග්ගිවච්ඡගොත්ත බ්‍රාහ්මණයට ඉදිරිපත් කරන ලද නැත්නම් සර්වචන් වහන්සේගේ උවමනාවෙන් ඉදිරිපත් කරන ලද වාක්‍ය ඛණ්ඩයක් නැත්නම් මේ වාක්‍ය ඛණ්ඩේ අපි ගිය පාර ඉදිරිපත් කරගත්තා. ඉතින් ඒකෙදී ධර්මදේශන සමාප්තියදී මට හිතුණා ඒ අදහස නැත්නම් මේ වාක්‍ය ඛණ්ඩේ දැනෙන දේ තවත් ටිකක් අපි විස්තර කරගන්න එක හොඳයි. ඒ අග්ගවච්ඡ ගොත්තේ සූත්‍රයේ අපි කතා කරගෙන ආපු ඒ කතා ශරීරේට මේක ආඩම්බරයකුත් වෙනවා ඒ කතා ශරීරේ මතින් මේක තේරුම් ගන්නටත් පහසු වෙනවා නැත්නම් මේ මෙතෙක් කරගෙන ආපු ටික අද දේශනාවට නිදානයක් වෙනවා. පසුබිමක් වෙනවා. ඒ අනුව ਸਰවචන් වහන්සේ ඒ උත්තර දෙන්නේ නැති උත්තර දෙන්න දීපු නැති ප්‍රශ්න තොගයක් සම්බන්ධ කරගෙන අග්ගිවච්ඡගොත්ත බ්‍රාහ්මණය විසින් ආරම්භ කරන ලද මේ සාකච්ඡාවේ අවසානයේ බ්‍රාහ්මණය සඳහන් කරනවා මේ අහපු ප්‍රශ්න ඔක්කොටම නැත නැත නැත නැත කියලා පිළිතුරු 10ක් දුන්නා ඒ නිසා ਸਰවඥාන්සේ නාස්තිකම නෙවෙයිනේ මොකක් හරි කියන දෙයක් ඇතිනේ මොනවද ਸਰවඥාන්සේ විසින් මම අහපු දෙය නෙවෙයි නම් කමක් නැහැ ඔබ වහන්සේගේ මූල ධර්ම මොකක්ද වහන්සේගේ ශාසනය මොකද්ද? වහන්සේගේ පණිවිඩය මොකද්ද? වහන්සේ කියන දේ මොකද්ද කියලා. එතකොට සරුවචන සඳහන් කරලා තිනවා ඒ පංච උපාදානස්කන්ධයම ඒ එක එකක් අරගෙන ඒ මේ මේ රූපස්කන්ධය මේ රූපේ හටගන්මය මේ රූපයේ අභාවයට යෑම අත්ථගමය මේ වේදනාවේ මේ වේදනාව හටගන්න මේ වේදනාවේ අත්ථගමය මේ සංඥාවේ මේ සංස්කාරයේ මේ විඥානයේ වශයෙන් මේ පංචමහා පංචස්කන්ධය මේ පංචස්කන්ධේ මේ මේ දේවල් කියලා මේ ಉದ್ದೇಶ නිදී වශයෙන් මේ කොට දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේක එකෙක් නෑ මෙතන අඩු ගන්න විචල්්‍ය සාධක පහක සම්මුතියක් සමவாயක් තියෙන කියලා දැනගන්න. ඒකමත් ලකූ සාන්තියක්. ඊට පස්සේ මේ එක එක කොටසක් එක එක කකුලක් එක එක අඬුවක් එක එක අංශයක් අරගෙන බැලුවොත් ඒවා එතන එතන පහළ වෙනවා. ඒ පහළ වීම දකින්න ඉස්ලාමයේ එකක් නෙවෙයි විචල්්‍ය සාධක සමූහයක් කියන එක සම වායක් කියන එක සම උපකාරයක් කියන එක තේරුම් කරගන්න ඕනේ. තේරුම් ගත්තට පස්සේ පේනවා ඒ පහත් එකිනෙකාට වග වෙන්නේ නැතුව ස්වාධීනව හට ගන්නවා. ඊට පස්සේ ස්වාධීනව නැතිලා යනවා. අන්න එහෙම ඇතිවෙමින් නැතිවෙමින් යන සංතතියක් මිස මේකේ මේ එකෙක් එකක් ඇත්තෙක් තැනැත්තෙක් අර ඇත්ත මේ ඇත්ත වශයෙන් අපි නම් කරාට මෙතන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය හුදු භෞතික ක්‍රියාවලියක්. ඉතින් ඒක නිසා යම් කෙනෙක්ගේ එහෙව් ක්‍රියාවලියක මේ මෞංකාර දෙවියන් වහන්සේ හෝ එහෙම නැත්නම් පරමාත්මයක් හෝ නැත්නම් ජීවාත්මයක් තියෙනවා කියලා හිතනවනම් ඒ පටලවිල්ලෙන් පස්සේ හැම දෙයකෙම ඔය කියන විදිහට මේ සමූහයේ එකක් වශයෙන් ගැනීම දුක පිණිස හිටිනවා. මේ සමූහය වෙන් කරලා බැලුවා, පතුරු ගහලා බැලුවා, කිසුරු කර බැලුවා දුක තියෙන හැබැයි ඒක මගේ නෙමෙයි. දුක තියෙනවා. ඒක මගේ නෙමෙයි. මොකද ඒක මේ සමவாயක්. ඉතින් මේ සමவாயය මම කියාගත්ත කෙනාට දුකට මම කියන්න වෙනවා. දුක මගේ කියා ගන්න වෙනවා. දුකේ මගේ ආත්මේ කර ගන්න වෙනවා. ඉතින් මම නම් මේ දුකක් මම ඇති කරගනීද කියන ප්‍රශ්නයට විකෘති උත්තරයක් තමයි ඒක ਸਰබලදරි දෙවියන් වහන්සේ මම ලද්දක් කියලා ඒ પરමාත්මයට දාලා પરමාත්මේ කොටසක් තමයි මට තියෙන ජීවාත්මය කියලා මේක අරගෙන ඊට පස්සේ ජීවාත්මේ પરමාත්මේ විසින්මවන ලද්දක් ඒ නිසා ඒ දුකක් තියෙනවා තමයි. හැබැයි ඒක මට අයිති නෑ. ඒක අයිති પરමාත්මයට කියලා. ඉතින් සර්වචනාංශයේ ඒ බුද්ධත් ජාතකයේ කියනවා මෙහෙම යකෙක් ඉන්නවනම් අහුන්කාරයක් ඉන්නවනම් ඒක මවලා තියෙන දුකක් නම් උට නිර්මාපකයා කියන නම නම් වටින්නේ විනාශක කියන නම දාන්න ඕනේ කියලා. මහා විනාශකේ කියවා මහා චෝරෝ. අපිටුමා කාර්යයක්. මවල තියෙන හරියක් දුක මවල තියෙන. ඉතින් අපි ඒකෙන් කොටසක් මම කියාගෙන මම ජීවාත්මය කියන පරමාත්මයට වැඳ වැඳ ඉන්නවා කියලා කියන්නේ දුකට වඳිනවා කියන එක තමයි. සර්වඥානික පතුරු ගහලා පෙන්නනවා මේ මමයා කියලා ගත්තත් ඒකම තමයි පරමාත්මෙ තියෙන්නේ. මම අරගෙන බලන්න පහකට කඩන්න පහට කඩලා මේ එක එක කොටාශයක් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධයිනේ මේ පාදානස්කන්ධ පහ කිව්වහම මේ රූප වේදනා සංඥා සංකාර කියලා එක විස්තරයක් තමයි. ඒ එක එකක් ස්වාධීනව හට ගන්නවා. එක එකක් ස්වාධීනව හිට ගන්නවා, ස්වාධීනව හට ගන්නවා, ස්වාධීනව නැති වෙනවා. ඉතින් මේක දන්නවනම් අමාරු පරිේශනයක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ පණ තියෙද්දි කපලා බලනවා. අපි පණ නැති උනාට පස්සේ කපලා බලන එක නම් විදුහුරුයි. පණ තියලා කපලා බැලිලා. ඉතින් ඒක නිසා මේක සජීවී ජීව පරීක්ෂණයක් මේ කියන්නේ. ඉතින් ඒක කරන කරාට අපි Brahmachari එහෙම නැත්නම් තපස තපස පැවිද්දා යෝගාවචරයි කියලා කියනවා. යෝගාවචර කියන්නේ මේ පණ තියෙද්දි මේ කපල බලන්න. ඉතින් හරි මහා සීනති කරලා කපල කපන බලන ඔපරේෂන් එකක් වගේ ඉතින් බොහොම හොඳයි නරකයි දෙකම තියෙනවා. අන්නේ හොයලා බැලීමේදී අපි පහුගිය ටිකේ ඉති රූපං කියන එක අපි සාකච්ඡා සාකච්ඡා කරා. ඉති වේදනා කියන එක සාකච්ඡා කරා. ඉති සංඥා කියන එක සාකච්ඡා කරා. ඉති සංස්කාර කියන එක සාකච්ඡා කරා. ඒවත් අපි ඉති විඥාන කියන එක සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරනකොට විඥානය කියලා කියන්නේ මේ මේ ගොජ දාන මේ ගොජේ නැත්නම් මේ සම්තතියෙන් මෙන්න මේ ටික මම කියලා කොටසක් වෙන් කර ගන්න හදනවා අනිත් ටික මම නෙවෙයි කියලා වෙන් කරනවා අන්න ඔය මම සහ මම නොවේ කියන වෙන් කර ගැනීමේ නැත්තම් සක්කාය සහ සක්කාය නොවෙන කියන දෙක වෙන් කරගත්ත තැන තමයි අර වෙන් කරගත්ත කොටසේ දුක විතරයි අපි විඳින්නේ ඒ නිසා යමක් මම කියලා කොටු කරගෙන වෙන් කරන වැට කොටු මායින් බැඳගත්තද ඒ බැඳගත්ත ඇතුලේ තියෙනවට බව කියනවා බාහිරත් ඒකමයි වෙන්නේ. නමුත් අපි වග වෙන්නේ මොකද ඒක අපේ නෙවෙයිනේ කල්ලපු gedara. ඒක වෙන රටක නැත්නම් වෙන ග්‍රහ ලෝකයක නැත්නම් වෙන විශ්වයක අපිට ප්‍රශ්න යමක් අපි දන්නවද? දන්න යමක් අපි මමයි කියා ගන්නවද? නැත්නම් මගේ කියා ගන්නවද? නැත්නම් මගේ ආත්මය කියා ගන්නවද? අන්න ඒක සම්බන්ධයේ කියා ගැනීමේ ආශාවට කාමරාගය කියලා කියනවා. ඒකෙන් එන දුකට විමතෝ ජායති සෝකෝ කියලා කියනවා. ඊට පස්සේ අපි කියලා කොටසක් තියෙනවා අපි. මම කියලා ගත්තට පස්සේ එයාට මේ තනි කර ගාන් කක්ක කරලා මදි කක්ක කරලා ගාහන්න කට්ටියක් කියනවා. අපේ කියලා ඒකට එන කොටසට කියනවා මේ කාම තණ්හානි කර භව තණ්හාව කියලා කියනවා. භව තණ්හාව කියලා කියන්නේ මම මේ මම පදනම් කරගත්ත අපේ එනවා. මෙතන පදගාන කරගත්ත මෙතන සම්බන්ධ අනික් ස්ථාන එනවා. අන්න ඒ විදිහට පැතිරිච්ච ගමන් අර මම කියන එක අපේ වෙච්ච ගමන් මෙතන කියන එක හැමයිලා ගත්තා වගේ පැතිරලා ගත්තේ පතුරන්න ගිය ගමන් අර කාම කාම තණ්හාව භව තණ්හාවක් වඩටපත් වෙනවා. අරක බොහෝ ඉති අතු ඉති විහිදි වෙනවා. ඊට පස්සේ අපි ප්‍රකාශ කරන මාගේ මේ සටන ಜಾති රට ಜಾති ආගම් පිණිසයි කියලා ඔන්න බහිනව වැඩේට. ඒකෝට ජාතික වීරෙක් බඩපත් කළා අපිවත් අඳිනවා. හැබැයි නමුත් වෙන්නේ මේ තමන්ගේ වැඩේ ඉවත් කරගන්න බැරි කෙනෙක් අර වගේ වැඩක් කරන්න ගියාම ಜಾති වාත්සල්‍යයෙන් සංස්කෘතියෙන් උසස් කළ පින්නුවාට ඉදිට මර්ගාතයක් තියෙන බව දක්වනවට කිසි කෙනෙක් කැමති නැහැ. ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මාගේ මේ රටන රට ජාති ආගම පිණිසද නැත්නම් මම දැන් මෙතනද කියලා. ওই දෙක තීරුම් කරලා ගත්තත් අපි හිතනවා නිසාරණට පැමිණීමේ යම් කිසි කෙනෙකුට ගුණයක් සිද්ධ වෙනවා කියලා. මාගේ මේ සටන රට ජාති ආගම සඳහන යන්න එළියට. මේ මේ හම් වෙන්නේ මොකක්වත් නැහැ. මාගේ මේ සටන මම දැන් මෙතෙන්ද ගන්නයි. අරක වැඩියෙන් කරන්න කරන්න මේක අමාරුයි. ඒක නිසා මේක කරපු කෙනාට අරක පස්සේ කරන්න පුළුවන් ද බැරිද කියන එක වෙනම කතාවක්. අන්නේ වගේ මේ කාම තණ්හා භව තණ්හා දෙක අඳුරගත්තට පස්සේ තමයි තේරෙන්නේ භව තණ්හාව කොයිතරම් වැදුනද ඒ තරමට ඒක හේව නැල්ලට විභව තණ්හාව කියලා කියනවා. ඉතින් බින්දවනවා. ඒ වෙනුවට මේ විඥාණය නැත්නම් විඥාන ස්කන්ධය කියන මේ අදගත් මාතෘකාවේ අදගෙන ධර්ම දේශනාවේ අපි මේ ගත කරන කාලේ උත්සාහ කරන හදන්නේ අපිට භාවනාවේදී පුළුවන් ද වෙලාවක අස්පන අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් චන මාත්‍ර වශයෙන් හෝ මේ මම සහ මම නොවේ කියන සීමාව බොරුවක් බව එහෙම නැත්නම් ඒක නැතුව ජීවත් වෙන්න පුළුවන් බව ඒක නැති බව අස්පන අපිට පෙන්වන්න පුළුවන් ද කියන එක සම්පජඤ්ඤය කරන්න පුළුවන් නම් සම්පජානනය කරන්න පුළුවන් නම් මම මෙතෙක් කල් හිතාගෙන මේක මම කියලා නමුත් භාවනා කරන යනකොට මම සා මම නෙවෙයි කියන ඒ වැටකට වැටකොටු බැමි දිය වෙලා යනවා. අන්නේ දිය වෙලා යන එකයි ප්‍රകൃතිය. මේක ආයසරයන් නැවත මේ මමයට එනවා. ඒකයි විකෘතිය. ඒ නිසා මම යම් විදියකට මේ භාවනාවෙන් බුදුහාමරණට පින් සිද්ධ වෙන්න මේක දිය කරන්න පුළුවන් බව දැන ගැනීමම මේ සංසාරේ මේ භවයේ මේ ක්ෂණ සම්පත්තියේ විශාලම ජයග්‍රහණයක්. ඉතින් ඒක මේ ජීවත් වෙද්දී මේ කොප්ප කරන්න පුළුවන් නම් අන්න ඒකට ගැළපෙන, ඒකට yaadෙන, ඒකට අනුයාත වෙන ජීවන රටාවට ගියොත් මුළු රටම මුළු ජාතියම හැම කෙනෙක්ම මේක මම මාගේ මගේ ආත්මය කියන මේක මම නෙවෙයි කියන මේ හිතින් හදාගත්ත කොටු කර ගැනීමට තමයි උපාදානයි කියන්නේ. අන්නේ උපාදානය ඒ වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලොවක් කියලා සියල්ලටම සාධාරණ වෙනවා කියනකොට ඒක ආධ්‍යාත්මික ජීවුණවත්ද නැත්නම් සීදීනසා ගැනීමක්ද? එහෙම නැත්නම් රහින් අයින් වුණා, අතපල්ලේ වැටුණා. එහෙම නැත්නම් මම නැති වුණා කියන බංකොලොත් වීමක්ද? නැත්නම් මෙතෙක්කල් වද දීපු මමයා හේතු කරුණු සහිතව නිෂ්ප්‍රභා කර දැමීමක්ද කියන එකයි මේ ඉති විඥාණං කියන කාරණාවේදී අපට සරුවත්යන්ස අවධානය යොමු කරන්නේ. නිසා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ නාම රූප දෙකේ මේ ඉති රූපං කියන්නේ රූපේ වේදනා සංඥා සංකාර කියන්නේ නාමී. ඒ තමයි ක්‍රියාකාර ශක්තිය. මේ වේදන නාමයේ පියා ඉන්නේ විඥානේ. විඥානේ දරුව තමයි වේදනා සංඥා සංකාර. ඒ ටික වැඩ දෙනකොට ඒ ටික වැඩේට බහැලා වැඩ කරනකොට පියා gedet වෙලා ඉන්නේ. මේ කාගෙන් කැවත් මෙයාට තමයි තාත්තා කියන්නේ. ඉතින් කොයි වෙලාවකරි මේ රූපය කියන එක අපි කීකරු කරගෙන වේදනාව කීකරු කරගෙන සංඥාව කීකරු කරගෙන සංස්කාර කීකරු කරගත්තට පස්සේ ඔන්න විඥානයේ හෙලි වෙනවා හෙළුව පේන. අන්න ඔය හෙළුව පේනකොට අපි බය වෙන බයවිල්ල දැක්කොත් අපි කවදාකවත් ධර්ම සත්‍ය සෙබළු නෙවෙයි. අපි ධර්ම කවරේ බඩේලිය යන බයගුල්ලෝ එහෙම නැත්නම් කියනවනම් බුත් බඩයෝ කියලා තේරෙනවා. ඒ මොකද අපි ලෑස්තිලා යන්නේ අපි මේ කොහොම කොහම හරි කරලා රූප වේදනා සංඥා සංඛාර ඇල්මරා ගත්තට පස්සේ අපි විඥානේ රකින්න හදනවා විඥානේ අරසා කරන්න හදනවා අපි විඥානේ රැකිය යුත්තක් බවටපත් කරනවා ඒක මේ විඥානේ අපිට දීපු ලණුවක් කියලා අපි දන්නේ අපි උත්සාහ කරනවා මේ නැති වෙලා යන විඥාණයට ආහාර දෙන්න අපි උත්සාහ කරනවා මේ නැති වෙන විඥාණයට පොහොර දාන්න ඒකල කියනවා ඒ විඥානේ පොහොර අරසා ලැබපු ගමන් යා වේදනා සංඥා සංඛාර මාර්ගයෙන් රූපේ අරමුණු කරගෙන අපිට දුක් ඇති කරනවා. ඒ නිසා විඥානේ තහවුරු වෙන්න වෙන්න දීර්ඝ සංසාරයක් ලබනවා. මේ ඇති වෙච්ච දුක ඊගාව චිත්තක්ෂණයට ගෙනියීමේ තනිකර වගකීම භවනෙත්‍ය. નિરાයයම විඥාණයෙන් කරන්නේ. ඒ නිසා එතන එතන හටගෙන හට ගන්නා වූ විඥානේ දැනගන්න මේ රූපයෙන් කොහොමද විඥානේ වෙන් වෙන්නේ වේදනාවෙන් කොහොමද විඥානේ වෙන් වෙන්නේ සංඥාවෙන් කොහොමද විඥානේ වෙන් වෙන්නේ සංස්කාරයෙන් කොහොමද විඥානේ වෙන් වෙන්නේ කියන ඉතාමත්ම ගැඹුරු. ඒක කොටින්ම කියනවනම් අපිට ප්‍රඥා ගෝචර නැහැ. අපිට ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. අපිට හැබැයි අනුමාන ඥානට අල්ලන්න පුළුවන්. අපිට ණය විපස්සනාට අල්ලන්න පුළුවන්. ඉතින් සරුවචනාංශයක ප්‍රත්‍යක්ෂ කරලා අපිට කියන විශ්වාස කරපන් අදහපන් ශ්‍රද්ධාව ඇති කරගනින් ඔය අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාමපච්ච සලආයතන සලආයතන පස්සේ පච්චා පස්ස කියන තැනට එනකන් උඹලට තේරෙන්නේ නැහැ. ඒක තිරේ පිටිපස්සේ තියෙන. පස්ස පච්චා වේදනා කියන තැනින් තමයි භාවනාව අල්ලන්න පුළුවන් වෙන්නේ. ඔතෙන්ට ආවට පස්සේ වේදනා පච්චා එන ටික උතුවට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒක මනුස්ස ජීවිත ප්‍රත්‍යය. එහෙමනම් මෙන්න මේ මං ඉදිරිපත් කරපු අවිජ්ජා පච්චා සංකාර සංකාර පච්චා විඥාන විඥාන පච්චා නාම රූප කියන වගේ කොටස් වලට ඔන්න ඔය දැනුමින් ඔය න්‍යායෙන් ඔය ප්‍රමේයෙන් අනුමානෙට හිතාගන්නේ කියලා පෙළන කැල හරිම ගැඹුරුයි. ඒක තමයි අභිධර්මයේ අයිතිවාසිකම් කියන්නේ. ඒ ටික තමයි අටුවාචාන් වහන්සලා කියන්නේ. නමුත් අටුවාචාන් වහන්සලාට හෝ අභිධර්මෙටම කියන්නේ මේ බණ කියන බණහන අපිට වැඩි කිසිම අයිතිවාසිකම් පුදුජාන්සේ දීලා නැහැ. ඒගොල්ල මේ ආවස්තික වටනාකමෙන් අයිතිවාසිකමක් හදාන මේ අපිට අංගිලි දිකරන ආවට කියලා දෙන්න හැදුවට භාවනා කරන අපට විතර ඒකත් එක්ක විශේෂ අයිතිවාසිකමක් නැහැ. හැබැයි ඉතින් භාවනා කරන මිනිස්සුත් ඒ බව දන්නේ නැතුව අටුවාචාරින් වහන්සේලාට මේ අභිධර්මයට වැඳ වැඳ යන්න ගියාම අර මූල ධර්ම ඉස්සර කරපුවාම අර තමන්ගේ භාවනා අත්දැකීම නිකම්ම නිකම් කොන් වෙනවා. අන්න ඒක නොවීම පිණිස මතක තියාගන්න. ඒක ගැඹුරු බව හැබෑව. ඒකට අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි හැබෑව. ඒක පිළිබඳ යම් මත යම් සමීකරණ අටුවාව සහ අභිධර්ම පෙන්වන බවත් හැබෑව. නමුත් මම අත්දකින්න හදන ක්‍රමයට වැඩිව හොඳයි කියලා විතරක් ගන්න. කිසිම හොඳක් නැහැ. ඒකත් අපිට කරන්නකට විකල්පයක් වශයෙන් ගත්තට ප්‍රශ්නයක් නෑ. මලට ඒක ඇත්තට මෙහෙම උදව් වෙනවා. අන්නේ අනුව බලනකොට මේ විඥාණය කියලා කියන්නේ රූපය නාමයෙන් නාම රූප වෙන් කරන තැනදී මේ නාමයේ මේ රූපයේ කියලා එකම සංසිද්ධිය කොටස් දෙකට කඩලා පෙන්නනවා. පෙන්නන හැම වෙලාවෙම විඥානය තියෙනවා. නැත්නම් ද්වේතාවයේ තියෙන මේ සමස්තය දෙකට කඩලා පෙන්නන හැම වෙලාවෙම විඥානය තියෙනවා. ඒක නිසා අපි හොඳ නරක කියනකොට හරි වැරදි කියනකොට සාධාන අසාධාන කියනකොට නාම රූප වශයෙන් කරනකොට හැම වෙලාවෙදීම විඥානයේ විනිශ්චකාර පුටේ වාඩි වෙනවා. ඒකල යුක්තියයි චෝදනාවයි දෙන්න අරගෙන මියා මහේසාක්‍ය ලීලාවෙන් උසාවියේ රජ වෙන්න හදනවා. ඉතින් මේ දින ගහගන්න ගහගන්න විඥානයේ වටනකම වැඩි වෙනවා. කවදාද හේතුවත් මේ යුක්තියයි නෑ මේ විත්‍යයි චූදිතයයි දෙන සමගිය වුණොත් නඩුකාරයයි උලම්බයි. එච්චර තමයි මෙතන මේ භාවනාවේදී කරන්නේ. නමුත් මේ දෙන්න සමගි වේගන එකට එනකොට මේ නඩුකාරයා නැත්නම් මේ විඥානේ අපට දෙන ලනු වලට තමයි මේ ඡට ධර්ම කියලා කියන්නේ මායාවී ධර්ම කියලා කියන්නේ වංචනික ධර්ම කියලා කියන්නේ. යායට උඩ කියනවා දෙන්න සමගි වෙන්න එපා මොනම හේතුවක් නිසාවත්. ඒක මහා භයානක දෙයක්. ওই දෙන හැම වෙලාවෙම ගහ ගන්න ඕනේ. ඔය දෙන හැම වෙලාවෙම මොකකින් හරි කිය හිතලා නෙමෙයි මේ නැද මේ කෙලින් කියලා නෙමෙයි කරන්නේ. එතකොට මේ විඥානේ ඇවිල්ලා මේ දෙකට බෙදන්න හදනකොටම දැනගත්තොත් මෙච්චර ලස්සන සමගිව හිටපු සමස්තයේ තිබ්බ මේ නාම රූප වෙන් කරනකොටම විඥානේ ඔලූස් නැටි දකින්නවා කියන එක මොකද දකින්නේ දකින්නේ විඥානේම තමයි. ඒක නිසා ඒක කළ හැක්කක්ද කියන්නේ බැරි නිසා මොකද නිකුවා මේ පැත්ත අපට අදාළ නැහැ. ඒක ਸਰබලදාරි දෙයියන්ගේ පැත්ත. අපිට තියෙන්නේ ওই විඥානයේ නාම රූප හැදුවට පස්සේ ඕකෙන් ෂේප් එකේ වැඩේ ගෙනියන එක විතරයි කියලා විඥානයේ කොහොමද ටැක්ස් එක ගෙවාගෙන තමයි කටයුතු කරේ. මොසරොච්චන්ස අපිට අභියෝග කරනවා. නැත්නම් අපිට දෙනවා gedara වැඩකට මේ නාමයේ රූපයෙන් වෙන් වෙන තැනදී නැත්නම් හරි වැරදි වෙන් වෙන තැනදී ඔය මැද හදන ඔය සීමා මරියාදාවකට කොටු ඒක ස්ථිර නිට්‍ය සාරදයක්ද නැත්නම් ඒ වෙලාවට හදාගත්ත తాවකාලික වැටක්ද කියලා බැලුවොත් විඥානේ හරිම කැමති ඒකට. එයා කියනවා නෑ නෑ මේවා ස්ථිරයි. ඒක ගිය ආත්මෙත් තමයි උඹේ සංස්කෘතිය හැටියට තමයි උඹේ ශිල්ප හැටියට තමයි මේක මෙහෙමමයි. මේක වෙනස් කරන්න යන්න එපා කියලා මේ ගතානුගතිකත්වයකට අපි බැඳලා එහෙම නැත්නම් අපි වග කරලා අපි අපේ වැටකොට සීමාවල් අභියෝග කරනවට කැමති නැහැ. ඒක ඒ නිසා අපි හැම වෙලාවෙදීම මේ වැටකොට සීමාවල් වලට යටත් වෙච්ච එලිමා සිර කඳවුරක ඇතුලේ ඉන්න රැඳවියන් එලිමා සිර කඳවුර ගැන ආඩම්බර වෙනවා වගේ කියනවා. එහෙම නැත්නම් සාමාන්‍ය සිර මැදිරේක ඉන්න කෙනෙක් දුප්පත් පැලකෙටපු කෙනෙක් කියනවනම් මං අද ඉන්න ගිය හරි ලොකුයි උළු වහලා තියෙන්නේ හැම පිත්තල තරණීරුවක්ම මැදලා හරි ගසලා තියෙන නිසා මං ඉන්නේ මහ උළුගේ කියලා සන්තෝෂ වෙනවනම් තමයි හිරගෙදර ඉඳගෙන දුප්පත් පැලකෙන්දලා මිනිස්සේ කන්නේ වැඩි තමයි වෙලා තියෙන්නේ අපට. දැන් මහ උළුගේ ඉන්නේ. අත්තමුතරත් මෙච්චර ලෝක එකක් තිබුණේ නැහැ. ඒ ඒක පොලිෂ් කරගෙන මැදගෙන අපි ජීවත් වෙනවා. දැනගත්තොත් මේ කඳ උරක් හිර කඳ උරක් කියලා. ඒකේ විඥානයේ මේ කරන වැඩ ටික එච්චරම ලස්සන විහිළුවක් ලෝකෙම නැහැ. ඒක නිසා මේ නාමයේ සහ රූපේ වෙන්කොට දැනගැනීමෙන් කරන්නේ නාම රූප වෙන් කරාට නිවන් දකින්න ද නෙවෙයි මේ දේ වෙන්කරන්න උදව් වෙන උල්පන්දෙන් දෙන විඥානයාගේ ඔළුව දකින එක. එයා ඔළුව එළියට දානවා ඒ වෙලාවේ. මේ නාමයේ මේ රූපේ. ඊට පස්සේ රූපේ ගත්තට පස්සේ මේ පඨවි මේ ආපෝ මේ තේජෝ මේ වායෝ කියලා හතරට බෙදෙනවා. ඊට පස්සේ ඕක අටුවචාන් වහන්සලා 28කට බෙදලා පෙන්නනවා. ඒකත් තව බෙදලා දෙන්න පුළුවන්. දැන් ඉන්න කාමරේ මොඩේකට දුන්නා නම් මේක තව බෙදලා දීපන් කියලා මේක බෙදීමේට විඥානේ බොහොම කැමැති. කර කර පෙන්නේ. රූප වලට යනකොට ප්‍රධාන වශයෙන්ම වේදනා සංඥා සංඛාර කියලා තුනකට කඩනවා. තුනකට කැඩුවත් විඥානේ අහුවෙන්නේ නැහැ. විඥානේ මේ සියල්ලගෙම තාත්තා වගේ ඉන්නේ. නිසා නාම රූප කියන මේ කොටසට ප්‍රකාශය බොම් ප්‍රවේශිමෙන් කරන විඥානේ අයිති නැහැ. විඥානේ විසින් මේ නාටකමට අඳපු නළුව ටික තමයි මේ ඉන්නේ. මේ දෙක මේ සියල්ලටම පිටිපස්සේ ඉන්නේ මේ රූප කියන වේදනා සංඥා සංකාර චෛතසික විඥාන කියන චිත්ත. ඒ චිත්ත චෛතසික කියලා කියන්නේ දෙකට බෙදලා අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මේක කවදාකවත් එහෙම දෙකට බෙදන්න පුළුවන් දේවල් නෙවෙයි. හරියට රැල්ලයි මුහුදයි වෙන් කරන්න හදනවා. මුහුදෙන් තමයි රැල්ල එන්නේ. නමුත් අපිට මුහුද පේන්නේ රැල්ලයි පේන්නේ. ඉවරට ගියාම අපිට රැලි පේනවා. රැලි හරහා මේ මහ මුහුදේ විකෘතියක් විකතියක් කියලා තේරුම් අරගන්න අපි කැමතිත් නෑ එක කිසි රසයකුත් නෑ. අපිට පේන්නේ මොහොතේ රැලි මේ වඩදිය මේ බාදිය මේ සුනාමි මේ ලොකු රැල්ල මේ ආවාරගම් කාලේ මේ අනික් කාලේ කිය රැලි අනුව තමයි මොහොතේ තන්නවත් මොහොතට ඔය එකකවත් ගාණක් නැහැ වඩදිය බාදිය ගාණක් නැහැ මොහොතේ පුංචිම පුංචි වෙනසක් ඉතින් ඒසාර විඥාණය මහමෝදන මහමෝදය කියන රැලි වාගේ තමයි මේ චෛතසික ඒක ප්‍රධාන ටික තමයි ඔය ස්කන්ධ වශයෙන් බලනකොට වේදනා සංඥා සංස්කාර කියලා කියන්නේ එනිසා මේ වේදනා සංඥා සංස්කාර මේ රූපයෙන් වෙන් වෙන හැටි දැනගන්න කරන ප්‍රධානම බෙදීම තමයි විඥානයේ තියෙන ද්වේතාවේ. ඉතින් ඒක හුවා දක්වලා තමයි අපි භාවනා පටන් ගන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය කියලා මේකට කියනවා. එතකොට රූපේ වෙනම තැනක පිලක ඉන්නේ රූප නාමය වෙනම තැනක පිලක ඉන්නේ. ඉතින් පටන් ගන්නකොට පේනවා මේ ආස්වාසය, මේ ප්‍රස්වාසය, මේ ආස්වාසය දැනගන්න ඥානය, මේ ප්‍රස්වාසය දැනගන්න ඥානය කියලා. ඒක දැකීම අපි කියනවා භාවනාවට ප්‍රවිෂ්ඨ වීමක් කියලා. අපි හිතමු කොයි වෙලාවක හරි මේ ආස්වාද ප්‍රසවාස දෙක බලබලයින්ද ආස්වාද දෙක සම වෙන්න පටන් ගත්තයි කියලා. ආස්වාසේ වගේමයි ප්‍රසවාසේ. ආස්වාද ප්‍රසවාසයක සියුම් වෙන නැත්නම් ආස්වාද දෙක වෙනස නැති වෙන්න නෝට අපි හිතුවොත් භාවනා කැඩලයි කියලා. අපි හිතුවොත් මේ මේ සතිය කැඩලයි කියලා. අපි හිතුව සමාධිය කැඩලයි කියලා. ඉතියා කියන මේ භාවනා හරියන්නේ නැම වෙන කර්මස්ථානයක් කරන භාවනා කරන මේ භාවනා කරනට අරමුණ නැති වෙනවා. අරමුණ යට දැකපු ભેදය එහෙම නැත්නම් අපි කියන පරිච්ඡේදය වෙනකොට පිරිසිදු ඥානෙ නැති වෙනවා. ඒ නිසා මගේ හිත තෝන්තු වෙනවා, ඔද්දල් වෙනවා, අන්‍ය විහිිත වෙනවා, පිපිලිසර වෙනවා. ඒ නිසා වෙන ආයසර කරුණ මතු කරගන්න. නමුත් මේ ඇති කරගත්තේ මේ දෙක වෙන් කළා අඳුනාගත්තේ විඥානයගේ තියෙන නපුරු හිස දකින්නයි. විඥාණයට කිව්වොත් මේ දෙක වෙන් කළ පෙන්වන්න කියලා වෙන් කළ පෙන්න. නමුත් ඒක දිගට බලනකොට අරමුණක් ওই නාම රූප වශයෙන් වෙන් කරගත් එක බොරුවක් බව ඒ දෙන්න අතර ස්ථිර වැටක් නැති බව ඒ දෙකොල්ල පස්සේ කලවම් වෙන බව බුදු සන්තතියක් වඩපත් වෙන බවේ පළවෙනිම ලකුණ තමයි ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න බැරි වෙනවා මේ රූප ධර්ම දෙකම වෙන් කරගන්න බැරුව යනවා ඉතින් යෝගාවචර දැනගන්න මේ විඥානයේ හෙළුව එළි වෙන තරක් මේ අපි වෙන් කළා දැක්කට පටන් ගන්නකොට සතිය නැති වෙලාවේ ප්‍රනීත නැති වෙලාවේ හිත වැඩේට ලැචිලා දෙකේ වෙන් කළ පෙන්වන්න පුළුවන්. නමුත් හිත ගොනු වෙනකොට සතිය වැඩෙනකොට ප්‍රඥාව ටිකට ලඟ වෙනකොට සමාධිය වෙනකොට පින්න මේ ආස්වාද ප්‍රසවාස කියලා වෙන් කරාට ඒක අතරේ වෙනසක් ඇත්තේ නැහැ. නැත්නම් වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. මේ වෙනස අඩු වීමත් එක්ක ආස්වාද ප්‍රසවාසයේ සංසිඳීමකුත් වෙන නිසා යෝගාවචරයට එක උපමානයක් ද කියන්න බෑ. සංසිඳීමත් එක්ක දෙකේ වෙනස නැති වෙන පටන් ගත්තාම ඔය හතරට හොල්මනක් එනවා. දෙක වෙනස් වෙලා තියෙනකොට භාවනා විචිත්‍රයි. දෙක සම වෙනකොට කම්මැලි ඒකාකාරයි. දැන් යෝගාවචරය හැම ඒකාකාරීකම කම්මැලිකම නිදිමත ගතිය එහෙම නැත්නම් සිද්ධි බහුල නැති ගතිය දැකලා සලුවකසා දාලා නැගිටලා යනවා. බෑ භාවනා කරන්න කිසි ගැම්මක් එන්නේ නැහැ කියලා. නමුත් භාවනා ගැම්ම ඇත්තටම ඕක තමයි. ඔන්න ඕක තේරුම් ගත්ත මිනිහට විතරක් මේ විඥානේ නපුරු හිස විෂ සර්ප හිස දැක ගන්න පුළුවන් ඕනම වස්තුවක් තනින් තන මාරු වෙවි ඉන්නකන් දෙක අතර වෙනස රස ආස්වාදය රාගිතිය එකම වස්තුව නැවතුණාත බලනකොට ඒ වස්තුව අතර තියෙන වෙනස මර්යාදාව වැටකොටු බොඳ වෙලා ගිහිල්ලා වස්තු සියුම් භාවයකටපත් වෙනවා රසවත් නැති වෙනවා අන්න ওই දේ දැනගෙන භාවනා කරන කෙනාට අපි කියනවා විපස්සනා කරනවා මේ වස්තුව දිගටම එක විදිහට තියෙන්න ඕන කියලා නිමිති ගන්න එක්කනට කියන සමත භාවනාව කියලා. ඒ නිසා අපි හරි කැමති සමත භාවනාවට. මොකද අල්ලපු වස්තුව අල්ලපු නිමිත්ත මට යරමිටියක් වෙනවා. අත්තලක් වෙනවා. අපි විපස්සනා කරන එකන දන්නවා. ඒ අත්තලයි හැරමිටියයි අපිවත් අතහැරලා පැදුරටත් හොරිය යනවා. ඒ නිසා බලහින්න අරමුණ පවා නැති වෙනව නෙවෙයි. අරමුණේ පළු දෙක නැති වෙනවා. අන්න තෙන්දී ඒ සංඥාව අවලංගු කාශ්‍යප බාටපත් වෙනවා. මේ මේ ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි. මේ ප්‍රස්වාසිය ආස්වාසිය නෙවෙයි කියලා ගත්ත සංඥාවට දැන් ආශ්‍රව ප්‍රස්වාසිය දෙකම සමානයි. හුස්ම පොද තියෙන මැරිලා නැහැ. දෙක පින්කොල අඳුර ගන්න බැරි වෙනවා. අඳුර ගන්න ලකුණු තියන්නත් බෑ. ලකුණු අනුව අඳුර ගන්නත් බැරි වෙනවා. විඳීමත් සමාන වෙනවා. එතකොට සංස්කාර සම්පූර්ණ අයින් වෙලා තියෙන්න බැරි වෙලා හරි සංස්කාරය ඉදදුනොත් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ආය නැතිවෙච්ච හුස්ම ඔක්සිජන් මදි වෙයි. මැරෙයි එහෙ නැත්නම් මේ මොකක් හරි විකෘතියක් කියලා සංස්කාර එළියට දාලා මේ ජීවිතය රැක ගන්න හදනවා ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න පටන් ගන්නවා. કૃත්‍රිම ශෝෂණය දෙන්න පටන් ගන්නවා. සංස්කාර වලට කියන්නේ මේ තමුසිත ඔයලා කරන තමුස පොඩ්ඩක් වාඩිලා පැත්තකටලා ඉන්නවා කියලා. ඒක දෙන්නේ නැත්තේ මේ සංස්කාර සහ විඥානය අතර තියෙන රහස් කිවිසුම අනුව. විඥාන සංකාර පත්‍ය විඥාන. සංස්කාර ඇවිල්ලා ආයසරයක් මේ හුස්ම පොඩ්ඩක් නතර වෙගෙන එන්න හදන්නේ කරුණාකරලා ඔක්සිජන් ගේන්න දෙන්න මෙයාට මාස්ක් එක දාන්න හුස්ම දෙන්න කියලා අපි ව්‍යාපාර කරනකොට අපි සංස්කාර කියන. හිතන්න කාට හරි පුළුවන් වෙනවයි කියලා. විඥානයගේ නපරහිස දැනගන්න සර්පහිස දැනගන්න ගිහිල්ලා මේ වෙලාවේදී ආශාසි වින්දනේ ප්‍රසවාස වින්දනේ විනාශ වෙනවා කියලා කියන්නේ වින්දනේ නැතිවීමක් නෙවෙයි. අර තිබෙන වින්දනේ විචිත්තත්වේ නැතිවීමක් තාම හුස්ම තියෙනවා. ආශාසි ප්‍රසවාස කියලා වෙන් කරන්නට හඳුන ගන්නට නම් කරන්න බැරි. සංඥා කරන්න බැරිකම නිසා මේ සංඥාව දුර්වල වේගන යන වෙලාවක් මේක නිසා ආය අලුතින් සංඥාව දෙන්න එපා හයියෙන් උස්ම ගන්න යන්න එපා ආශ්‍රව ප්‍රසවාස මිනී කරන්න තටවන්න එපා මිනී කරන්නේ නැති උනත් මැරෙන්නේ ක්ලාන්ත වෙලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ මෙන්න මේක යන්න අරින්න කියලා විඥානයත් අපි තේරුම් ගත්තොත් සංස්කරණය කරන්නේත් නැත්තම් ඇඟ හොල්ලන්නෙත් නැහැ හයියෙන් උස්ම ගන්න යන්නෙත් නැහැ එතකොට ඇඟ නිකන් හරියට අවිද්‍යාව නිසා මොහේ නිසා වතුර යට හුස්ම හිර වුණා වගේ නැත්නම් තාම උස කන්දක් උඩට ගියා වගේ හුස්ම ඔක්සිජන් නැති වුණා වගේ ඇඟ නිකන් මොකද්ද පැකිලෙන පැඟේ තෙරපෙන අසාත්මක ලක්ෂණ වගේක් පේනවා. ඉතින් මේ ඔක්කොම ගන්න විඥාණය දැන් අභියෝගයට ලක් වෙලා. මේ විඥාණයට ආය ඔක්සිජන් දෙන්න යන්න එපා, සේලයින් දෙන්න යන්න එපා, ආහාර දෙන්න යන්න එපා, පොහොර දෙන්න යන්න එපා. දැන් බුදුහාමුදුරුවෝ වැඩ, ධර්මයේ වැඩ ආන්නේ විදිහට වේදනා සංඥා සංඛාර බොඳ වෙලා යන බව දැක්කොත් නැත්නම් මේ මේ යන කතාවට මේ අර්ථකථනය දුන්නොත් අර හුස්ම තව සිුම් වෙනවා. යම් වෙලාවක ඉතින් අර එකම පිටසක් වශයෙන් අපි භාවනා කරන නිසා මේම කිව්වට කෙවරක්ක් නැහැ. යම් වෙලාවක යම් කෙනෙකුට මේ හුස්ම නොදෙනී යන අවස්ථාව ආවයි කියලා හිතන්නේ. අර සිුම් භාවයටපත් වුණාට කලබල වෙන්නේ නැහැ. দাঁඩි දැම්මත් මොකද ගණන් ගන්නසෝ එහෙම සම්තන්දියා. මේක මේ රූප වේදනා සංඥා සංස්කාර ඔක්කොම සම වෙන්න හදනවා. ඒක රස වෙන්න හදනවා. අර රූපේ තියෙන ආස්වාද ප්‍රසවාස දෙක වින් කරනවා විතරක් නෙවෙයි. ඒ දෙක සම වෙනවා විතරක් නෙවෙයි. ඒකේ වින්දනයත් සංඥාවත් ඒකට කරන සංස්කාරات ඔක්කොම ඒක රස වෙලා දැන් අපිට තේරෙන පණ අරගත්තොත් එහෙම හුස්මක් නැහැ. එහෙනම් හුස්ම අරමුණු කරන්න බෑ. එහෙම නැත්නම් හුස්ම නිමිති කරන්න බෑ. ආලම්බණය කරන්න එල්ලෙන්න බෑ. හැබැයි කිසිම කරදර නැතුව ජීවන යන්ත්‍රය පවතින. කිසිම කරදර නැතුව නිින්ද නැතුව පවතින. කිසිම කරදරයක් නැතුව ක්ලාන්ත වෙන්නේ නැතුව පවතිනවා. මෙන්න මේ මට්ටමට යනකොට කියනවා ඉඳුරණ්ඩ දැනෙන්නේ නැති වුණාට ඉන්ද්‍රිය බද්ධ නැති වුණාට විඥාණය පවතිනවා. ඒකට මම දැම්ම වචනයක් අනින්ද්‍රිය බද්ධ විඥාණය කියලා. ඉඳුරංගේ නෙවෙයි දැන් දන්නේ මම ජීවත් වෙන බව. ඇහෙන් කනෙන් ආසෙන් දිවෙන් ශරීරයෙන් නෙවෙයි. හැබැයි හොඳට දන්නවර හොඳට ගොරෝසු තැනිලා අඩු කරන අඩු කරන යනකොට ඉබ්බා ඉන්නව අඬු පුප්ප වෙන්නේ නැහැ කියලා. ඇහ කන දිවනාසයේ වශයෙන් අඬු පුප්ප ගන්නෑ ඌ ඇතුළට වෙලා ශීශිත තරණය කරනවා. ඉතින් මේක විඥාණය හිරිවට්ට ගන්න ඔපරේෂන් එකකටලා හිරිවට්ට ගන්න පළවෙනිම වැදගත්ම ලක්ෂණයක් තමයි තමන් ඉරියව් වෙනස් වෙන්නෙත් නැහැ. හුස්මත් යට නොගත්ත දැනෙන්නෙත් නැහැ. ඒක බොහොම උතුම් වැදගත් භාවනාවේ හොඳ සම්දිස්ථානයක් ඒ වගේම දක්ෂයෙකුට විතරක් අත්දකින්න පුළුවන් දෙයක්. අන්න ඒ වෙලාවට ගිහිල්ලා මේ විඥාණය තියෙනම ඉන්ද්‍රිය බද්ධ නැහැ. රූප පෙනීමේ නෙවෙයි ජීවිතේ පවතින්නේ. සද්ද ඇහිමේ නෙවෙයි ජීවිතේ පවතින්නේ. ගඳ, රස, පහස. පහස කියලා අඩු ගන්න හුස්ම ආශ්වාස ප්‍රශ්වාස දැනීමවත් පහස වශයෙන් නැහැ. හොඳට තේරෙනවා ඒ වුණාට අර ගොරෝසු තැනilla මෙතෙන් ආපු තැන. ඉතින් මෙතන ඇති වෙන මේ දාණය අතහැර දැමීම මේකේ සරුවචන් සඳහන් කරනවා අන්න ඔතෙන්ට විඥානේ ගන්න පුළුවන් නම් එයාට සබ්බ මඤ්ඤිතානම් මතිතානම් අහංකාර මමින්කාර අතාරින්නවා මේ විදිහට කල්පනාවල් මති මතාන්තර මේ අහංකාරය මම මේ මේ මම නෙවෙයි මේ මමංකාරය මේ මම මේ මම නෙවෙයි කියන එක දැන් නැති වෙනවනේ සීමා මරියාදාවල් දික් වෙන දිය වෙන එක ආයේ මමින්කාර දාන්න එපා ආය අහංකාර දාන්න එපා. ඒකට මානානුසය මැනීම මම සහ මම නෙවෙයි ඇතුළ පිට හරි වැරදි හොඳ නරක කියලා මේ මැනීම ඔක්කොම නිකන් බලුවමනයක් වගේ සම වෙනවා. කනකොට තිබුණ විචිත්තත්වේ නෑ. ඔක්කොම සම වෙනවා. එහෙම නැත්නම් අපි මොන ආහාර ගත්තත් අසුචි කහ පාටයිනේ. ඒ කියයි මේ අසුචි වල මාන්නයක් ගන්න දෙයක් නෑනේ පිටපැත්ත හොඳයි මැද නරකයි උඩ හොඳයි යට නරකයි කියලා අසුචිනේ. ආන්නේ වගේ තේරෙන පටන් ගන්නවා පටන් ගන්නකොට මේක විචිත්‍රතාව තිබුණට පිට වෙන පැත්තට යනකොට සියල්ල ගේම තියෙන අසුචියක්. ඒසයි මාන්න කරන දෙයක් නෑ. ඒ නිසා මාන්නේ එන්න හදනවා දැන්. මේකේ සමහර මුං ඇට දැම්බිලා නැතුව යක්කට තිබ්බොත් ඕකේ ප්‍රෝටීන් ඉතුරු වෙන්න තියෙනවා. ඉතින් අසුචි අත ගහලා අපි බලනවා යක්කට තියනවාද කියලා. ආන්නේ වගේ එකක් තමයි මේකේ මාන්නේ ගන්න හදනවා කියන්නේ. ඉතින් ඒ ඔය මේ කංකාරේව තාමතුරු දවසක් මේ මුංගට මාළුවක් කාලා ගලක් උඩ වගේ තැනක කක්ක කරලා තියෙන රහතන් වහන්සේ. කක්ක කරුවට පස්සේ මුංගට ඉතුරුලයි කක් පැලවෙලා. පැනවට පස්සේ ගිහිල්ලා සරුවචාන්ස ආපත්‍ති දේශනා කරලා තිනවා. අසරයි සාංශ මම මේ පණ ඇති දෙයක් එහෙම නැත්තම් මොනවද කියන්නේ මේ පීජගාම වළඳලා තිනවා. මේ මුංගටේ තැල්ල පොඩි විලක් නෑ යක් හැටයක්. පස්සේ මේක පණක් තිබිලා තියෙනවා. නමුත් මම කාලා තියෙනවා මගේ ආපත්‍තිලා තියෙනවා. හැමතෙ ඒ තරම කංකා කරන හාමුදුර කෙනෙක් සංඛායත කරන කෙනෙක් කංකාරේවත කියලා කියන රහතන් වහන්සේ තමයි. සර්වඥයන් ශාල තින උඹ මේ පණ ඇති දෙයක් කනවා කියලා හිතන්ද කියයි නෑ නෑ සාංශ උයපු මුංග තඹපු මුංගට ටිකක් කෑවේ. එහෙනම් ඒක ඇතුලේ යක්කට කියලා જાතියක් තියෙන පිළ ඕකට සැක කරන්න එපා. ඔය සැක කෙරුවොත් මේ ලෝකේ ඉන්න හම්බ වෙන්නේ නෑ. ඔබ කෑවේ තඹපු මුංගට එකෙක් දෙකෙක් ඉන්න යක්කට. යක්කට තැම්බෙන්නේ ඒක පැලවෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ අපි අර ආනපාන නැති වෙනකොට කොහෙන් හරි කොනක් හොයන්න හදනවා. ආයෙ මේකට තැන දෙන්නේ. ඉතින් ඒකටම සම්බන්ධ කතාවක් තියෙනවා අනගාරික දරුණුපාලතුමා උඩරට ඇවිල්ලා දවසක් දේශනයක් දුන්නා. දේශයක් දෙනකොට හරියට බයිනවා. ගෑනුවයි ළමයි දික් වඩාගෙන ඇවිල්ලා කකුල් දෙක දික් කරගෙන ඉන්නවා දේශකයන් දිහාට. උන්නේ තුවක්කු දෙක අකුල ගනින්නලම. මේක මේ බණ කියන එකට ඕකට තුවක්කු දික් කරන්න එපයි කියනලු. පොඩියෙන් කාගෙන උන්න උන්න බාලගිරියට දීකෝ හග්ගෙඩියා. ඕ මේ තැන් වලට ගේනවද ඔව් කියලා බයිනවලු. අංගහගෙන ඉන්නවට මේ මොනද මේ අංග නෙවෙයි වල කියන්නේ. ඒවට කියන්නේ මේ මේ කැස් බැලෙලි. අන්න රන්න බූරුවට අං ඇවිලා කියනවා. ඉතින් අපේ පැත්තේ මිනිස්සෙක් පොඩි එකට බයිනකොට කිව්වලු මට ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න ඔබතුමා ඔහොම පොඩි කාලේ බාලගිරියෙක් ඉඳලා නෙවෙයි දද නැගිට්ටේ කියලා වල. තරගියා. තෝ මුංගෙට හොද්දා තෝ දනගේ ඊට පස්සේ මං ඉන්නේ නැත ඔබට බණ කියන්නේ කියලා තරහ වෙලා ගියා. ඌ තැම්බිලා නැහැ. අනික මිනිස්සුන්ට දරුවාට බය තැම්බිච්ච කට්ටිය. මේක මුං ඇට හොද්දෙක්. තැම්බිලා නැහැ. ආය ආවෙ නතුරු බණ කියන්නේ. ਉਹ පොඩි උන්ට බයින්න හොඳ නැහැ. පොඩි උන් තමයි ඔය පැනගිටලා ඇවිල්ලා කෑ ගාලේ නේද? අටු බාලගිරිය වගේ කෑ ගන්නවා තමයි. ඒ වගේ තියෙනවා මුං ඇට හොද්දේක එක යක්කට. යක්කට තිබුණාට මුදට මතක තියාගන්න සමස්තයක් වශයෙන් අපි කාලා තියෙන තඹපු මුං ඇට. ඒකේ යක්කට තිබ්බට ගණන් ගන්න එපා. ඒ වගේ මේ ආනපානේ සංසිඳලා යන වෙලාවේ අර හැමෙන් කෑලි පණ තිනවගේ පේන්න පටන් අර ගන්නවා. අපේ විඥානේ ඒක අල්ලගෙන එහෙනම් සංඥාවේ ඒක අල්ලගෙන ඒකෙන් සංස්කරණය කරන්න හදනවා. ඒකෝර දැනගන්න ඕනේ සමස්තයක් වශයෙන් ඔක්කොම හැඳියාවිලා ගියාට අතනින් මෙතනින් පය වදින තැන තියෙන්න ඉඩ තියෙනවා. මේක මේ මෙව්ව අල්ලගෙන තමයි විඥානේ තුත්තිරි ගස්සලා නැගිටින්න හදන්නේ. අපි පොහොර දාන්නේ අපි උඩගෙඩි දෙන්නේ ඉනිමන් බඳින්නේ මෙච්චර තැඹිලා ගිය ඇඳි ගෑවිච්ච නාම රූප වෙන් කර ගන්න බැරි ආශාසෙන් ප්‍රසාසයෙන් වෙන් කර ගන්න බැරි මේ සමස්තයම මානයක් කරන්නේ නැතුව මනින් නැතුව සමස්තයම මේක අසුචියක් කියලා පැත්තක දාන වෙනුවට ওই අසුචිය මුංගෙට අහුලන්න යන්න නරකයි. ඔය ගොම ගොඩේ තියෙන මණික් අහුලන්න යන්න නරකයි. අහිලන එක තමයි විඥානය කියන්නේ. එතන තමයි ෂටගතිය තියෙන්නේ. එතන තමයි මායාවී ගතිය. හොඳට බලන්න. ඒ වගේ ආශාස ප්‍රසාස සංසිඳනකොට එහෙම නැත්නම් බලාහින්න එක බොඳ වෙනකොට අපේ හිත කොච්චර අපහසුටපත් වෙනවද කියලා. පුරුදු කමටහන් සුද්ධ වෙලා නැත්තම් යෝගාවචරයකට ලෑස්තිලා ගියේ නැත්තම් යෝගාවචරය මම භාවනා කරන සුසුසෙක් මේ කර්මස්ථානේ මට ගැළපෙන්නේ මේ භාවනා මධ්‍යස්ථානේ හොඳ නැහැ. මේ ඉන්න කට්ටිය හොඳ නැහැ කියලා ආයෙ නැවතත් අර විඥාණය පොර දාන්න හදනවා. අන්න එහෙම කරන්නේ නැතුව මේ බොඳ වෙලා යන එකට බොඳ වෙන්න දුන්නොත් ඒකේ මානානුසය තැම්බිච්ච නැති මුං ඇටයකටවත් ඉතුරු වෙන්න ඉඩක් නැහැ. මාන කරන්නේ මේ සමස්තයක් වශයෙන් විසි කරන්න තියෙන අසුචි මැණික් හොයන්න යන්නේ. නමුත් අපි අසුචි මැණික් හොයනවා. ඒක තුල හරි කවන්න හයියෙන් හුස්මක් අරගෙන අතපය දිගහැරලා හරි ආයෙසරයක් අර විඥාණයට ටැග් ගහින්න කුඩාරම ගහගන්න ඉඩ දෙනවා. අන්නේ මෙට දෙන්නේ නැතුව මේ මානේ දිය වෙලා යන හැටි බලන්න මොන්න තරම් ත්‍යාගවන්තකමක් තියෙන්න ඕනද කියලා බුදුරජාණන්සේ අදහස් කරනවා. මගේ තියෙන රුචි අරුචිකම් ටිකක් පාවා දෙන්න වෙනවා. මනාපමනාප ටිකක් පාවා දෙන්න වෙනවා. ආශාවල් ටිකක් පාවා දෙන්න වෙනවා. නැත්තම් මේ හැම එකකින්ම අර ඉතුරුන පුංචි රොඩ්ඩෙන් සම්පූර්ණ කතාව පටන් ගන්නවා. ඉතින් එක සැරයක් වෙලා මේක කරන්න බෑ. ලක්ෂ වාරයක් වෙනකොට පේනවා. එහෙම යම් මානානුසය අයින් කරනවා නම් යම් රාගයක් තියෙන මේක තැම්පිච්ච නැති මුං ඇටේ මේක තැම්පිච්ච මුං ඇටේ කියලා ඒ විරාගයේ වැඩි බවත් රාගයේ අඩු බවත් තේරුම් අර ගන්නවා තේරුම් ගන්නකොට හරි කම්මැලිකමක් ඔළුවට එනවා නීරසකමක් ඒකාකාරීකම මොකක්ද අප්පා මේ වැඩි කොච්චර භාවනා කරුවත් මේ මොනවත් අහුවෙන්නේ නැහැ නේ කියලා. අහුවෙන දේ ටිකයි මත ගෑවෙන හැඳි ගෑවෙන විනාශ වෙන්නේ ගොඩයි. එතකොට ඇති වෙන මේ ඒකාකාරීකම කම්මැලිකම නීරස ගතිය නිදිමත ගතියට විරාගෝ කියලා බුදුහාම සඳහන් කරනවා. මේක භාවනාව ජීවිතේ නෙමෙයි ධර්ම ජීවිතේ ගැඹුරුම තැන විරාගෝ සෙට්ඨෝ ධම්මාන. අපි විරාගයට වෛර කිරීම තමයි භාවනා ජීවිතයේ තියෙන කම්මැලිකම. අරණ්‍ය ජීවිතයේ තියෙන කම්මැලිකම. නැත්තම් භ්‍රමචාරී ජීවිතයේ තියෙන කම්මැලිකම. ඉතින් මේ කම්මැලිකම විනෝදාංශයක් කරගත්ත කෙනාට නැත්තම් කම්මැලිකම ප්‍රමෝදය ගන්න පටන් ගත්ත කෙනාට විරාගේ උදව්කාරයක් වගේ එනවා. එයා දන්නා මෙතෙක් සංසාරේ අපි කෙරේ විරාගය එනකොට ප්‍රතික්ෂේප කරනවා. එක්ක මද්ද්‍රව්‍ය බීලා එහෙම නැත්නම් කාන්තාව ළඟ තියාගෙන එහෙම නැත්නම් සල්ලි තියාගෙන එහෙම නැත්නම් සූදු කෙලලා එහෙම නැත්නම් මොනව හරි දහන් දහන් ගැටයක් දාලා මාන්නේ නගුට්ට උනෝ අර දුර්වල වෙලා යන රාගේ දැන් විරාගේ වෙනුවට ආය රාගය ඇති කරනවා. ඒක තමයි තාක්ෂණික කියන්නේ. ඒක තමයි මේ සංස්කෘතිය කියන්නේ අද තියෙන. ඒක තමයි මේ දියුණුව කියලා අද පෙන්නන්නේ. සර්වඥාන්සිකේ දියුණුව කියලා කියන්නේ මේ ජීවත් වෙද්දිම මේ දේවල් වල බොඳ වෙලා යන පැත්ත වසන් ගන්න යන්න එපා. ඒ ඒ බොඳ වෙලා යන පැත්ත පේනකොට හීන දාඩිය දානවා. වක්කාර ලකුණු පහළ වෙනවා. ඒකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාව මේ ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි. මේක කරලා විරාගය බලන්න යන්නේ භාවනාවක. ඒකට කියනවා ඡාග කියලා. ඡාග කියන්නේ දීලා දාන. තමන්ගේ තියෙන මේ ඒ වගේ වෙලාවට හරි මොකක් හරි කොක්කක් කාලා කංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහ හැරි එල්ලෙන්න හදන ගතිය දැකලා නෑ ඒකත් එපා. යන්න හරපන්. ඔය භාවනාවට හෝම යන්න හරපන් කියලා කමටහන තමන් සුද්ධ කරලා දෙන්න ඕනේ. මේ භාවනාව වැඩෙනවා. යන්න ඇරියොත් පටිනිස්සග්ගේ කියන අතහැර දැමීමක් කරතයි. එහෙම නැත්නම් අපි කොහේ හරි කොනක් හොයනවා අර ගසාගෙන යන අපේ සංඥාතෝගේ ගසාගෙන යන අපේ වේදනාතෝගේ ගසාගෙන යන අපේ සංස්කාර තෝගය ආය අල්ලන්නේ නැතුව යන්න නම් ලොකු ඡාග පටිනිසග ගතියක් අවශ්‍යයි. ඒක ස්වභාවයෙන් වෙන්නේ. ස්වභාවයෙන් වෙන්නේ අල්ලන එක පහුරු බඳින එක. ඒ පහුරු බැඳීමට තමයි සංයෝජන කියන්නේ. ඒකට සිංහල කියන හැකිලි. ඒලාට පහුරු දාලා අල්ලනවා අපි. ඒ හැකිලි දිගෑරුණොත් සංයෝජන විසංයෝජන වුණොත් අපි අල්ලන්න හැදුවත් අපිට තේරෙනවා අපි මේ මේ දුවන මුවන් දැක නිලූ පළාත හරින જાතියක් වගේ අතාරින්න එපා. ඔක තීරුම් අරගන්න ඔය මුවා දෝන මුවා ඔබ ඔය තියෙන ටික මිසක්ව විරාගය මිසක්ව දුවා දුවා මුවා හේතු කරන නිලූ පළාත ටික දාන්න එපා. අපි භාවනා වැඩේ. ඔන්නෝක ඉස්සරහට යන්න අරින්න කියලා කියන එක කොච්චර කමඨාන සුද්ධ කළ දුන්නත් ඇතුලේ ওই මාන්නේ තියෙන තාක්කල් මානානුසය රාගේ නැත්නම් ත්‍යාගවන්ත නැතිකම නැත්නම් පටිනිස්සගේ අධාරණ කැමැති නැති කෙනා ඒ වෙලාවේදී මොකක් හරි කොනක් අල්ලන. ඕක තමයි තණ්හාව ඕක තමයි සිද්ධ වෙන්නේ මරණ මොහොතේදී. අල්ලනකොට ඊගාව ආත්මය අරන් දෙනවා. කුඩල් ඇල්ලුවා වගේ. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලාම මේ වගේ දේවල් යන්න හදන වෙලාවේ. ඒ කියන්නේ පෙරහැර හමාර වෙච්ච වෙලාවේදී කොනක් ගන්න නැතුව සබ්බ මතිතානං සබ්බ මඤ්ඤණානං අහංකාරම් මමං කරං දැකගන්න මේ බුදුහාමුදුරුවෝ මැරෙන්න ඉස්සලා බහන දී ලැබලා දෙන අවස්ථාව මොනම ශාස්ත්‍රුන් වහන්සේ නමක්වත් මේක ගැලවුම් මාර්ගය කියලා දැක්කෙත් නෑ. උන්වහන්සේ කිසිම කෙනෙක් උතෙන්ද යොමු කරන්න කමඨාන සුද්ධ කරන්න දන්නෙත් නෑ. ගියත් නැවතත් දෙයයන් ආසික අනුකම්පාවෙන් ආයෙ මෙතන පණ ආරම්භ දෙන එක තමයි කරන්න හදන්නේ. ඉතින් මේ ආතුරයත් හරි කැමැති. ඒ වෙලාවට කවුරු හරි ඇවිල්ලා හුස්ම පිඹලා පණ ආරම්භ දෙනවා. සර්වඥාන්සේ කියන්නේ මේ විඥාණය මෙන්න මේ විදිහ අත්ංගමයට යනකොට ආය විඥාණයට පොර දෙන්න එපා. ආය විඥාණයට ආහාර දෙන්න එපා. ඔය බුදුහාමුදුරෝ නිසා යෝකෝ ගෙවි ගෙවි යන්නේ. ඒ ගෙවෙන්නේ කොහොමද? රූපේ ගෙවෙනවා, වේදනා ගෙවෙනවා, සංඥා ගෙවෙනවා, සංස්කාර ගෙවෙනවා. එතකොට සංස්කාර හීන වලින් විඥාණයට කියනවා මම මොන වගේ කොට පෙරකද උරුකමක් දුන්නොත් මොන වගේ දහංගටයක් දැම්මොත්ද ඔබතුමාට නැවත බලය තහවුරු කරන්න පුළුවන් වෙන්නේ කියලා සංකාරපච්චය විඥාන. අන්නේ වෙලාදී සංස්කාර වලට ඔළුව උසන්න දෙන්නේ නැති ගතියට ශ්‍රේෂ්ඨ නමක් බුදුහාම දැම්මා සංඛාර උපේක්ඛා. සංස්කාර වැඩ කරන්න මම කියාගන්න එපා. උඩගෙඩි දෙන්න එපා. ඉනිමම් බඳින්න එපා. සංස්කාර ඇවිල්ලා ඒ වෙලාවේ විඥාණයට වන්දි වට්ටකම් කරනවා. විඥාණයට හුස්ම දෙනවා. કૃතිම සෝසනේ දෙනවා. ව්‍යායාම කරනවා. සම්බාහනය කරනවා. නෑ කොහොම හරි රකින්න හදනකොට මේ ඍජු වැඩ විතරක් නෙවෙයි වංචාකාරී වැඩ රාශියක් එනවා දෙන්නේගේ වෙනසක් නැහැ හැම කෙනෙක් තුළම තියෙන ෂටගතිය සමානයි හැම කෙනෙක් තුළම තියෙන වංචාගතිය සමානයි මායාගතිය සමානයි ඒක කටුගහේ කටු උල් කරන්න ඕනේ වගේ එන එක අන්න ඒක මැරෙන්න ඉස්සෙල්ලම Taman තුළ තියෙන මේ වංචක බව චාටු කතාදිය කුහක කව ලපනාගතිය තේරුම් ගත්තොත් ඒ මාසය තේරෙනවා කවුරුවක්වත් වංචාවට අහු වෙන්නේ නැහැ. බලවෙනීම මම වංචාවට අහු වෙන්න ඕනේ. ඒකෝර තමයි අනික් කට්ටිය වංචා කරන්න පුළුවන් වෙන්නේ. ඒ ද්වේෂය වගේ එකක්. අපි ද්වේෂෙන් කාට හරි ගහන්න අසුචි ටිකක් ගත්තොත් මම ඉස්සලා අසුචි අල්ලලා තමයි අනුර ගහන්න වෙන්නේ. අනිත් වගේ මේ ෂටගති මායාවී ගති නැති එකට කියන්නේ අහිංසක කියන්නේ. අපි ළඟ නැත්තේ ඉච්චරයි. අපි ළඟ පටන් ගන්න කාලේ තිබුණ හරි අහිංසකකම. ඒක හරිම සාහිත්‍යයි. ඒක හරිම රසාස්වාසයයි. ඒක හරිම අනිත්‍යයේ ආතති අඩු කරන සුළුයි. අපි වයසට යන්න යන්න යන්න යන්න අප අහිංසක නැහැ කට්ට වෙට්ට පිට්ටල දහවදුරා පට්ට වඳුර හිතක් හදාගෙන තියෙන්නේ. එක එක කුණුවනයකටයි කොයි කොයි තාලවලට වුණත් අහිංසක පංච නම් අපි ඔක්කොම සමානයි. භාවනාදි කරන අපි ආපහු ගිහිල්ලා අර අහිංසක තැන දෙනවා අපට ඕනේ නම්. මෙන්න මෙතෙදී යමක් නොකර බලහන් හිටපන්. මේ විඥාණයට යන්න අරපන්. හිතට ෂටගති පාන්න නැතුව, මායාවී ගති කරන්න නැතුව, ඉතින් මෙතන එකලස පොඩ්ඩක් හිත කල්පනා කරන්න. ඉති විඥානං කියලා දැනගත්තට බෑ. විඥානය හටගන්නේ කොතනද? දෙකක් කියලා කියපු තැන ඉඳලා විඥානය පටන් ගන්නවා. තෝ සිංහලයි මම දෙමළා. තෝ බෞද්ධයා මම මිත්‍යා දෘෂ්ටිකයා. මොන්න තැනක හරි මේ පන්ති වේදේ මූල ධර්මවාදී හටගත්තා නම් ඒක හොදලා ගන්න දෙයක් නැහැ කිය. ඒක කක්කමයි. ඒ නිසා අපිට පුළුවන් ද අඩු ගන්න තමන් භාවනා කරන මේ ආස්වාද ප්‍රසආස දෙක කියලා වෙන් වෙලා බෙන්නලා ඒක බලබලා ඉඳදී දෙකේ වෙනස නැති වෙන හැටි දකින්න. මේ නාම රූප කියලා වෙන් කරලා පෙන්නලා බලබලා ඉඳදී මේ දෙකම නිකන් ගොජයක් බවට පත් වෙන හැටි දකින්න. මේ හට ගන්නවා මේ නැති වෙනවා කියන දෙක වෙන් කරලා පෙන්නලා හටගත්ත කොටයි නැති වෙන කොටයි ඒකාකාරී මායාගතියක් තියෙන්නේ කියලා මේ දෙක දිහා බලන්න පුළුවන් නම් අපි ඒකට කියනවා මේ කවුරුත් පිළිගන්න සතුටු වචන තමයි සංඛාර උපේක්ඛා. මේ සංස්කාර පිළිබඳව නන් දෙන්න යන්න එපා. මේ ඔක්කොම එකයි. නන් දීපු ගමන් ගැටුම. දැන් නන්දීම පැත්තක තියලා gediye නටන්න අරපන්. මේක චිත්ත නියාමයක් කියලා කියන්නේ. ඒකට කියන්නේ ධර්ම නියාමයක්. හේතුඵල ධර්මයක් කියන්නේ. ඔබ මේක මම කෙරුවා, මම කෙරුමා, මම අයියා, මම අක්කා නැත්නම් අරයා මට විරුද්ධව කෙරුවා. යාමගේ හතුරා කියලා කියපු ගම ඉතින් අපි කැත්ත පොල්ල අරගෙන කැසපට ගහගෙන ගහපේ මරපේ ඔලුවට කොටපේ පාලි සංස්කෘතත් කිව්වා කියලා ඔන්න වලිය පටන් ගන්නවා. ඇතුළ පිට වෙනසක් නැත්නම් කොයි දරන්නු කරන්න දෙයක්. මහමෝදේ මේ පැසිෆික් සාගරේ කවදාවත් ඉන්දියන් සාගරේ එක්ක ගහගත්ත කතාවක් නැහැ නේ. දෙකේම තියෙන එකම වතුරනේ. ඉන්දියන් සාගරේ වෙන මැට්ටෝ ගහ ගන්නවා. සාගර සීමාවල් දාගෙන රජයන් බෙදාගෙන මේ වතුරෙන් රට රාජ්‍ය බෙදාගෙන දේශ සීමාර්ගල කරනවා. වතුරේම ගන්නෑ. හුලඟේම ගන්නෑ. ගින්නේම එකක් නෑ. මෙවගේ නෑ. මිනිස්සු මේ ටික මම කියාගත්තට පස්සේ ඉතින් අර මුර්ග සංවැසර තිමිච්ච එකෙක් වගේ දගත්ත අවුදේ අරගෙන දැකපු මිනිහා හතුරෙක් කරගෙන මිතුරෙක් කරගෙන මේ යන සටන දිහා බලනකොට අසුචි වලකේ ඉන්න අසුචි පණුවෙක් ලොකු අසුචි කැලක් හම්බෙච්චාම අනිත් උන්ට අඬහර පණ්ඩලෝ බලපන් තොට හම්බුනායි මට හම්බුනේ කියලා උඩින් අරගෙන දුවනවලු. ඔන්න ලාභ සත්කාර වලට කේමනන්ද සාංශේ දීපු උපමාව කියවන්න පොත අරගෙන අසුචි පණුවේ වලක ඉන්න අසුචි පණුවෙක් ලොකු අසුචි කැලක් හම්බෙච්චාම අනිත් උන්ට තණ්ඩ හරපානලු තොපි මැට්ටෝ තොපි දන්නේ හම්බ කරන ඕ බලපේ මං හම්බ කරගත්තයි කියලා ඒක තමයි තියෙන්නේ. ඉතින් අර ලොකෝට හම්ුණත් පොඩි රවණ අසුචි අසුචි පණුවෙක් හොදලා කර ගන්න බෑ. අන්න ඒ වගේ අපි මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට මේ එක එකට පහඳින ගතිය. එහෙම තමයි මොන දේ හරි දඩමීම කරගෙන මේ කරන්න හදන ගතිය හුඟ දෙනෙක් හිතනවා සංඛාරූපේකදී ඉතුරු වෙයි කියලා නෑ සංඛාරූපේක ආදී තින්නේ රේලම සුන්නක් දීලා නෑ බුද්ධ ආගම වෙනුවෙන් කරන සටනත් අතහැරලා දාන්න වෙනවා මාගේ මේ ධර්ම රට ජාතිය සඳහා නෙවෙයි මගේ නිවන කියන එකත් අතහැරලා දැම්මේ නැත්නම් එහා පැත්තට යන්න බෑ ඒක හරියට කියනවනම් රිටිපයින මිනිස්සයා රිටි ආධාරයෙන් ඉහළ කෙළවරට ගියාට රිට විසිකරේ නැත්නම් උන්දට රිටිපැනීමේ ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ පොල්ල හැප්පුණොත් එimhe හරස්පාරකේ ඌ අවලංගු වෙනවා. නිසා උඩට ගිහිල්ලා රිට විසි කරන්න ඕනේ. සංඛාරුපෙක්කාව කියලා කියන්නේ ඉහළට යන්න හොඳටම උදව් කරපු රිට උඩටම ගිහිල්ලා විසිකොල්ල දාන්න. අපි ඒකට කියන්නේ හෙලපව් වෙනකොට ඉනිමඟ විසිකොන. ඔය නිසන්වනේ පල්ලේ ඇඳලා තියෙන චිත්‍ර බලන්න හෙලට කොට වෙන්න උදව් කරපු ඉනිමඟට පහින් ගහලා තියෙන චිත්‍ර ඇඳලා තියෙනවා. ඉතින් මේකට උදව් කරපු එක එකටවත් ස්තුති කරන්නේ නැහැ. එහෙම සම්ප්‍රදායක් අපි ළඟ නැහැ. මොකද උදව් කරන්න පුළුවන් නේ උන්ට සංස්කාර වලට විතරයි. සංස්කාර උපේක්ඛාවට යනකොට තියන තියෙන ඔන්න උඹත් ඉගෙන ගනි. පුළුවන් තරම් ඉහළට ඵලයන් ඉහළට ගිහිල්ලා නෙළුම වතුරේ සිනිගඳ ගන්නෙත් නැහැ. මඩේ තියෙන මඩ ගඳ ගන්නෙත් නැහැ. යා ලස්සන පිවිතුරු සුවඳක් ඇති කරන වතුර වැටුණාට ගෑවෙන්නෙත් නැහැ. මේ ඇලපතේ වතුර වගේ. ඉතින් මේක ගුණමක්කම නෙමෙයි. ඒක සුන්දර ගතියක්. ඒක නිසා මේ සංඛාර උපේක්ඛාවට යන්න නම් ඉති විඥානස අත්ථගමෝ කියලා අර අර හීන දඩි දාන වෙලාව, ක්ලාන්ත වෙන වෙලාව, නිදිමත වෙන වෙලාව, බය වෙන වෙලාව, අසරණ වෙන වෙලාව, එහෙම නැත්නම් තොලකට වේලෙන වෙලාවක් එනවනේ. අන්න ඒක හුරු කරගන්න ඕනේ. ඒකට දාන්න නමක් විරාගය කියලා. මේ විරාගයේදී මම හැසිරෙන ස්වරූපයෙන් මගේ මනුස්සකම ඉතුරුන. මනුස්සකමතර යෝගාවචර ගතිය. ඒකෙදී ඔක්සිජන් දෙන්න යායේ පනපවන්න උත්සාහ කෙරුවොත් රාගය ඇවිල්ලා විඥානේ පහළ ඒ සාම අවිද්‍යාව යතිතා සංස්කරණය කරනවා. සකස් කිරීම කරනවා. මේකට වේශ නිරූපණය කියලා කියනවා. අංග සංස්කරණය කියලාත් කියනවා. මේ නාටකම් කලාවේ. අංග සංස්කරණය කරන්න කරන්න කරන්න එයා අංග සංස්කරණය වැඩි තරමටම අවිද්‍යාව වැඩි. විද්‍යාව අවිද්‍යාව අඩු වෙනකොට gediya පිටින් කාලා නිකන් ඉන්නවා මිසක පොත් ඇරලා කණ්ඩ යන්නේ නැහැ. පොත්තත් එක්කම කාලා නිකන් ඉන්නවා. සංස්කරණය කරන මනුස්සයා උඩ පැත්ත කපලා යට පැත්ත කපලා මැද කෑල්ල විතරක් කනවා. ඉතින් අන්තිමට ගේනවා උඩ පැත්තේ යට පැත්තේ ෆයිබර් තියෙනවා. පස්සේ මැද කෑල්ල කාලා ෆයිබර් වලට ෆාමසි එකට යනවා. ගිහිල්ලා කියන මේ බනනා ෆයිබර් තියනවාද කියලා. නෑ කෙසෙල් ගිර කනකොට පොත් විශ් කරනවා. ඊට පස්සේ අහනවා මේ ෆයිබර් තියෙන ෆයිබර් කියන්නේ පොත්ත. පොත්ත විශ් කරලා කාලා ඊට පස්සේ හැදෙන මේ කඩප්පුලි ලෙඩ වලට පොත්තම හරි ගසලා මිරිකලා දෙනවා ෆයිබර් කියලා ඒක කාපම තනිය පේනවා. රීල උණ්ඩ කවදාකවත් පිළිකා තියෙනවද බලන්න. ෆයිබර් රෝග තියෙනවද බලන්න. පටන් ගන්න පොත්තේ. පොත්ත කෑවට පස්සේ ඌට ඕන ඩෝස් එක ඌට හම්බ වෙලා ඌ අපිට ණයා පෙන්වන නේත් ඔබේ ශාස්ත්‍රයේ අනේත් ඔබේ ආහාර විද්‍යාව තුපි පාම්පෙත්ත කපනකොටත් උඩයට කපලා කන්නේ. බුලත් කොඩේ කනකොටත් නැට්ටයි දැල්ලයි කඩලා කන්නේ. ඒකේ විෂ තියනයි කිය. ඉතින් ඒක ලෙවල්ලා ෆයිබර් ගන්න වෙනව පොලිපේ ඉන්නවා. මොකක්වත් නැව තියෙන විදිහට කාපා. ශිෂ්ටාචාරයට එන්නේ ඉස්සෙල්ලා මිනිස්සු කෑවේ තියෙන විදියට කිසි ලෙඩක් නැහැ. දත් හොඳට හයියයි. මැරෙනකම්ම දත් තිබ්බා. දැන් කන දේවල් වලට දත් නෙවෙයි කෝකක් දිරනවා. ඒ මොකද අර හොඳ කෑල්ල සංස්කෘතියේ නාමයෙන් ආහාර විද්‍යාවේ නාමයෙන් අයින් කරනවා. අයින් කරලෙලට මදයක් කවනවා. ඒකල ඒකට භෝජන සංග්‍රහ කියනවා. භෝජන සංග්‍රහදී කවදාවත් හම්බෙන්නේ නැහැ. හොඳ දේවල් හොඳ දේ ගන්න ගහන්න ගහ උඩින් යනවා කන්න ඕනේ. පීයක් ඇත්තම මොකොත් බෑ ගහේ තියබ්බ තැලුව කෑවා. අන්නේ වගේ එන දේ හොඳයි. හැබැයි එන දේ පැංගිරි. එදෝ චිත්ත ගතිය තියෙනවා. එන දේ තියෙනවා පැංගිරි ගතිය. ඕකේ තමයි ආහාර විද්‍යාව තියෙන්නේ. ওই ශිල්පේ කේක් වල චිත්ත පැංගිරි මොකොත් නැහැ. හරි රසයි. කන්න පුළුවන්. කෑවට පස්සේ එක්ක මහත් වෙලා රෝගයක් එනවා. නැත්තම් ඩයබටිස් කියන නැත්තම් කොලෙස්ටරෝල් කියන ඊට පස්සේ ෆයිබර් කියලා වෙන මේ රෝගයක් එනවා. ෆයිබර් ගන්නවා. අපි කට්ටිය හරි නම්බුකාර කෑම නම් තමයි ෆයිබර්. දන්නේ නැහැ මේ කේල් ගෙඩි පොත්ත කියලා. දන්නේ නැහැ මේ පැපල් පොත්ත මේ තියෙන අඹ පොත්ත කියලා ඉව කන්නේ ඉව අශිෂ්ටයි කියලා ඒක වෙන් කරලා මැද කෑල්ල කනවා කාලිවලලා හදා ගන්නවා වගේ සංකාර උපේක්ඛා ඥාණයට ගියාට පස්සේ බලන්න හොඳට පාටල වාඩි වෙලා මොනවත් නොකර ඉන්න පුළුවන් ප්‍රමාණය මේක සංස්කරණේ නොකර ඉන්න එක අංග සංස්කරණවල කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ඒ තරමටම සත්‍ය වැඩෙනවා බුදුරජාණන්සේ ඔබ සරලව කියනවා ඔබට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා ඉරියව් මාරු නොකර සංස්කරණ නොකර ඉන්නා තාකල් දුක්ඛ සත්‍ය පිළිබඳව ඉදිරි ගමනක් තියෙනවා. යම් වෙලාවක අපිට එන්නේ එන්න මට වයසයි, මට අර ලෙඩේ තියෙනවා, මේ ලෙඩේ තියෙනවා කියලා මේ ශරීර ආසාවටයි, ජීවිත ආසාවටයි මේ bitter මල්ල රැක ගන්න උත්සාහ කරන මිනිස්සයාට ওই සංකාරූපෙක්කාවක්වත් එහෙම නැත්නම් මේ ඡාගය කියන පරිත්‍යාගයක්වත් පුහුණු කරන්න ලැබෙන්නේ නැහැ. එහා මේ ශරීර ආසාව තියෙනවා. ඒ නිසා කුමර කුමරි ශප විඳපු යත්තන්ට භවනා ක්‍රමයක් හෝ තපසක් ගැලපෙන්නේ නැහැ. ඒත්තන්ට වෙනම පිටසංකොටු තියෙනවා. ඉස්පිරිතාල තියෙනවා. මේ ඊරගෙවල් තියෙනවා. උසාවි තියෙනවා. ඒව ඒගොල්ලන්ට මාලිගාවක්. ඒවයිමයි ගත කරන්න වෙන්නේ. මේ සාමාන්‍ය ජීවිත ගත කරනට පිටසංගට වලට යන්න ඕන ගමන් නැහැ. උසාවි වලට යන්න ඕන ගමකුත් නැහැ. ඉස්පිරිතාල වලට යන්න ඕන ගමකුත් නැහැ. ගියොත් පරණ කර්ම වලට යන්න වෙයි. හැබැයි තේරුම් ගන්නවා ඉස්පිරිතාලට යෑම තමයි ප්‍රධානම රෙඩේ අද තියෙන්නේ. සමාජයේ තියෙන ප්‍රධානම වැඩි ස්පිතාලට යන එක. යන්නේ එක විතරයි හුරන කන්න උන් දන්නේ. යන්නේ එක්කන බය කර කර තියාගෙන ඉන්නවා. යන්නේ බයෙන්ද නිදේ හැදෙනකොට මෙන්න පහුවෙලා හැම එන්න එපා කියලා. එපයි කියලා වස්ස ගියා කියලා විසි කරලා නැහැ කවුරුවක්වත්. ඊට වැඩි කිවිලක් දෙනවා. පටන් ගන්නකොටම ගියොත් සදා සොත්ති. හැමදම ලෙඩ. බලන්න වල් බල්ලෙක් කවදාකවත් බෙහෙත් තරම් තියනවද කියලා? ඇල්සේෂන් බලන්න ඔය වල් බල්ලන්ට ලෙඩ තියනවද කියලා බලන්න. ඊ ඉතිහාසවත් දන්නවද වල්බල්ලෙක් ලෙඩ වෙලා වෙටරන් සර්ජන් ගාඩ් ගියා. කිසිම බල්ලෙක් යන්නේත් නැහැ. බල්ලෝ හදන මහත්තයාට තමයි අමාරු. යාට තමයි වෙටරන් සර්ජන්ට ඕනේ. බල්ලෝ කැමති නැහැ. බල්ලෝ කැමති නැහැ. ඒ මේ බල්ලෝ හම්බ කරගෙන කනවා දකින්න. දැනුත් <laughs> එහෙම නැත්තම් වෙටරන් සර්ජන් කෙනෙක් නැත්තම් මේ පැත්තේ ගියක්වත් ගන්න හොඳ නැහැ. මොකද ඉස්ත හැදිච්ච නැති බලාතක්. මේ ගොන් වෙදෙක් ඉන්න ඕනේ, බලු වෙදෙක් ඉන්න ඕනේ. එහෙම ඉන්න තැන තමයි දියුණු පළාත් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ සංඛාර උපේක්ඛාව දන්න මනුස්සයට ලෝකෙම අයිති. අසට ඕන් කිසිම තැනක විදේශයක් කියලා ගන්න. ගියේ කොතනද වැඩ කරන්න ඉන්න. ඒකට කරන්න තමයි ඉන්න තැන ඉඳගෙන නලියන්න නැතුව ඉන්න තියෙන ඉඩ. ඒකට දැනගන්න අවිද්‍යාව තියෙන තාක්කල් නලියන. නලියන කියන එක දාගන්න සංස්කාරකය. ඒකට ඕන නම් කියන්නේ ඉන්ජන ප්‍රපංචන කම්පන චංචල. ඔක්කොටම කෙලස් කියනවා. අනිච්චප්පයි සූත්‍රය කියවන්න ඉන්ජන කම්පන චංචල ඉතේ තියෙනවා කියන ප්‍රපංචන කියලා ඒ සියල්ලගෙම කියලා කියන්නේ කෙලේශයක්. නිසා යම් තැනකදී මැටි පිට තිබ්බා වගේ ඉන්න පුළුවන් ගතිය තමයි මේ භාවනාවේ තියෙන ලොකු විසංඛාර ගතිය. අපි උත්සාහයක් ගන්නවා මේ සීල ශික්ෂා මේ කතා කරන්නේ. සමාධි ශික්ෂාට කරන අනුග්‍රහයක් වශයෙන් තිබ්බ තැන මැටි පිට වගේ කොච්චරලා ඉන්න පුළුවන්. වේදනාව තියෙද්දිත් නලියන්නේ නැතුව පොඩ්ඩක් ඉන්න බලන්න. සංඥාව කියනවා නැගිටපන් කියලා ඒත් පොඩ්ඩක් ඉන්න. සංස්කාර කියනවා අර වැඩේ කරන්න තියෙනවා මේ වැඩේ කරන්න තියෙනවා හරි. පොඩ්ඩක් වෙලා ඉන්න බලනකොට අන්න ඒ තුල ඇති වෙන යම් පැතිරීමක් ඉතිරි පැතිරියාමක් තියෙනවනම් ඒක සතියටත් ආධාරයි භාවනාවටත් ආධාරයි ඒ වගේම තලතුණකමටත් ආධාර වෙනවා ඒ ආධාර වෙනකොට මේ සංස්කාර අඩු වෙන්න අඩු වෙන්න විඥාණයට කරගන්න දෙයක් නෑ. හරියට ඩ්‍රැකියුලාට ටෝච් එකක් ගැහුවා වගේ. එතන රිලෙව් එක කලලා කූඩුවකට දැම්මා වගේ. එහෙම නැත්නම් වල්මී හරකෙක් ගෙනලා ගන්තොටේ බැඳගත්තා වගේ. ආන්නේ වගේ මේ විඥානේ අපහසුරපත් වෙනකොට විඥාණයට නැවත ඔක්සිජන් දෙන්නයි ප්‍රථමාධාර දෙන්න වෙනව වෙනුවට විඥාණය තමයි හොර මුලේ ප්‍රධාන නායකයා මිනිහා අල්ලන එක ලේසි නෑ ඌ අල්ලන රූප අල්ලලා වේදනා අල්ලලා සංඥා අල්ලලා සංස්කාර ඇල්ලුවාට පස්සේ අර මනුස්සයා නිකන් කරගන්න දෙයක් නැතිකමට හෙලි පහළ වීමක් වෙනවා. ඒක වසංගණ්ඩ කරන ක්‍රීඩාවලට අපි කියනවා ෂට මායාවී වංචනික ගති කියලා. ඒ ෂට මායාවී ගති එළියට ආවේ නැත්නම් මම කවුද කියලා තේරෙන්නෙත් නැහැ. අපි ඒව හෙලි කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා අතර. මයිලක මෙන්න මේ වගේ ෂට ගතියක් තියෙනවා. මයිලක මායාවී ගතියක් තියෙනවා. අගේ චපල ගතියක් තියෙනවා. අනේ දැක්කොත් මට කියන්න. මාත් මේක හදා ගන්න ඕනේ කියලා අපි මේ එවැනිම රෝග තියෙන කට්ටිය එක තැන් වෙලා ඉන්න තැන භාවනා මධ්‍යස්ථානයි කියලා කියනවා. අපි එකිනෙකාගේ අඩුපාඩු අපි කියාගෙන වසන් ගන්න යන්නේ නැතුව හෙලිකිරීමෙන් පුත්‍රයන්ස කියනවා ආවි කතායිස පාසුවෝති. හෙලි කරන්නේ පාසුවක් තියෙනවා. න පටිච්චන්න වැහුවොත් කුණ වෙනවා. වැහුවොත් විෂ වායු හැදෙනවා. ඒ නිසා හෙලි කරන්න. ඒ නිසා හෙලි කරන්න ඕනේ ඒ වගේම ගුණවතෙකුට. මේ හෙලි කිරීම සාන්තියක් බව දන්න අඩු ගන්න අහලා තියෙන කෙනෙකුට ඒ හෙලි කිරීම අපි පව් සමා කිරීම කියලා කියනවා. මේකට පාපෝච්චාරණය කියලා වචනෙත් කියනවා. තමයි පාප උච්චාරණය කරනවා. ඒ මේ මේ මේ නව කතා ලියන්න ජේම්ස් වොන් කතා ලියන්න නෙවෙයි. තව කෙනෙකුට කියනවා මම එදා මෙන්න මේ වැඩේ වසංගලා හොරෙන් කරා. මට අද තේරෙනවා මේක හෙලි කරන්නේ කොහොඳයි කියලා. අන්න ඒ හෙලි කිරීමෙන් ලැබෙන සාන්තිය දන්නේ කඩප්පුලිය විතරයි. Taman සාන්තුරේ කියලා හිතාන මිනිහු කවදාකවත් මේක ගැන හිතන්නවත් හම්බ වෙන්නේ නැහැ. හොඳට දැන දැන වැඩි කරපු එකනට ලොකු සාන්තියක් තියෙනවා. සුද්ධවන්තෙක් ගාට ගිහිල්ලා කියනවා මේ ඔයතුමාට කිව්වට මට ආමිට ලාභයක් නැහැ. නමුත් මට මේක කියන්න හිතෙනවා මම මෙන්න මෙහෙම මෙහෙම කරලා තියෙනවා. මට දැන් හිතෙනවා ඒක වැරදි මම මේ කිරීමේ හෙලි කිරීමේ විදිහට. එතකොට ඒකේ නා බුදුහාමුදුරුම තමයි. එයා බුදුහාමුදුරුම තමයි. හෙලි කරන්නේත් තව කර්ම ඉවරෙච්ච දවසට. එතකම්ම වසංගනවා. ඒ නිසා මේ හෙලිකිරීම කරහා විඥාණයට වෙන සංසිද්ධියට අපි කියන්නේ සංඛාර උපේක්ඛා. ඇති වෙන හොඳ නරක හරි වැරදි මොන දේ හොරක් කමන්නේ ඒකට උපේක්ෂක වෙලා ධර්මයේ නාමේ කමඨාන් සුද්ධ කිරීමේ නාමේ පාපොච්චාරණේ නාමේ නැත්නම් ਸਰවඥාන්සේ කෙරෙහි තියෙන සද්ධාවේ නාමේ ධර්මයේ කෙරෙහි තියෙන සද්ධාවේ නාමේ දැන් සීලයේ කෙරේ තියෙන සද්ධාවේ නාමයෙන් නැත්නම් අඩු ගානේ තම මේ සංඝයා කෙරේ තියෙන සද්ධා නාමයෙන් නැත්නම් අඩු ගානේ තමන්ගේ සීලයේ කෙරේ තියෙන සද්ධාවේ නාමයෙන් කියනවා මම මෙන්න මෙහෙම වැඩ කරා දැනටත් කෙරෙනවා මම මේ හෙලි කරන්නේ පව පිටු දකින්නයි ඒ පව පිටු දකින්න දකින්න විඥානයේ අත්කමයට ගියාම ඔක්සිජන් දෙන්න යන්නේ ප්‍රථම ආධාර දෙන්න යන්නේ ඒක තියෙන මට ආධ්‍යාත්මික ගුණ කඳක් වැඩෙනවා ආධ්‍යාත්මික පෞරුෂත්වයක් වැඩෙනවා එහෙම නැත්නම් මේ ශාසනය ගෙනියන්නේක් බවට තේරෙනවා. මේක පූජාර්ය වස්තුවක් බවටපත් වෙනවා. මේක ධාතු ගර්භයක් වගේ වෙනවා. ඒ වෙනුවෙන් එක දෙයයි තියෙන්නේ ඒ පාපය හෙලි කරන්න. අන්නේ හෙලි කරන හෙලි කරන පේනවා මේ නැති වෙලා යන විඥාණයට ආය ප්‍රතිමාදාර නොදීමට නම් සංස්කාරයගේ ක්‍රියාකාරකම්. ඒකයි සර්වඥාන්ස මේක ඉති සංඛාරා ඉති සංඛාර සමුදයෝ ඉති සංඛාරස අත්ථගමෝ කියලා ඉවරලා තමයි කියන්නේ ඉති විඥානං ඉති විඥානස සමුදෝ ඉති විඥානස අත්ථගමෝ ඒ නිසා හැම කෙනෙක්ම භාවනා කරනට අනිවාර්යයෙන් මේක අත්දකින්න නමුත් මිච්ඡා සංකල්පණන් තියෙන ඔතෙන්දි උදව් කරනවා විඥාණයට පොහොර දෙන්න සම්මා සංකප්පය ආපුවම කියනවා ඔතෙන්ට එන කාර්ය දුර්ල කිරිය බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාව නිසා ওই කෙලෙස් අඩු සත්‍යයක් තියෙන ආයෝකට මුදල් ආධාර දෙන්න යන්න එපා ප්‍රතමාදාර දෙන්න යන්න එපා. ඔකදී බලාන ඉන්න. ඔකට එහෙම ගෙවි ගෙවි යන්න, ක්ෂය වෙවි යන්න, වැය වෙවි යන්න, නිරුද්ධ වේගන යන්න. එතකොට පුළුවන් දැනගන්න දවසක අර අනින්ද්‍රිය බද්ධ විඥානය විතරක් නෙවෙයි විඥානයේ සම්පූර්ණ ඊටත් දෙය ගැඹුරු තැනකට ගිහිල්ලා අනිදස්සන මට්ටමකට අපතිත්‍ිත මට්ටමකට ගන්න පුළුවන්. එතකොට බුදු විඥානෙම තමයි. ඒක ඒක පිරිසුදු විඥානේ බොහෝ ප්‍රාග් අවදී කලල අවදී බුදුහාමුදුරන්ගේ විඥානය. ඉතින් ඒකට යන්න බැරි අපි මේක දුර්වල වේගන යනකොට මේකට ජැක් ගන්නවා. පොහොර දාන. මේකට මේ එක එක පිළියම් කරන. ඒ හැම පිළියමක්ම අපි කරන මේ සංස්කරණයක්ම අපි හිතන බුද්ධලික ඥාන කියලා. අපි හිතන අපේ නිර්මාණශීලීත්වය කියලා. අපි හිතන ප්‍රගතිය කියලා. ඇත්තට මේක සංස්කාරවල උත්කෘෂ්ඨ ඵලයක්. සංස්කාර කොහෙන් හරි අපිව අපේ විඥානේ බේරලා දෙන්න හදනවා. බුදුරජාණන්සේ කියනවා කාකා කාකා ගිහිල්ලා උඹ එයිනේ දවසක කක කක ඵලයන්කෝ යනකොට බලාගෙන ඵලයන් මේ ෂටගති නිසා ඔය භාවනා ඉදිරියට කරගෙන යන්න දෙන්නේ හැබැයි ඉතින් එක සැරේ ගිහිල්ලා බෙර කරන්නත් බෑ මේක. ටික ටික ටික ටික රත්තරනේ මල අරිනා වගේ ටික ටික ටික ටික කරන්න ඉක්මන් කරන්න කියන එක මම කවදාකවත් කාටවත් උපදේශයක් වශයෙන්වත් දෙන්නෙත් නෑ උත්සාහ කරන්නෙත් නෑ. හැබැයි එහෙම ටික ටික හරි ගෙවෙනවා නම් මේ විඥානයාගේ අත්ගමයට යනකොට ඊට වෙදී තව ටිකක් යනවා දකින්නට වෙන්නේ මරණයට කිට්ටු කරනවා. කවදා හෝ මරණය දැක්කා කියන දවසට පස්සේ තවම කියන සෝවන් වෙයි. මරණය දැකපු මිනිහට විතර මූර්තිය දැකපු කෙනාට විතර අමූර්තිය හම්බෙයි. මූර්තියට බය තියෙන කෙනාට අමූර්තිය පලාතක නැහැ. ඒ නිසා කම්මැලියට බුබ්බලයට බය දුල්ලට නිවන් දකින්න බෑ. මේ නිවනට කියලා කියන්නේ අමූර්තිය කියලා කියනවනම් මූර්තියේ තියෙනනේ මරණය, ලෙඩ, රෝග, ව්‍යාධි අන්න එකට බය වෙන ගතිය තියෙනවනේ හිතාගන්න අමෘතටි කිට්ටු කරනවා. එතකොට මේ වෙනදට ඇවිල්ලා තෝ මරන්නම්, තෝ ලෙඩ කරන්නම්, තෝ බය කරන්නම් කිව්වට සංඛාරුප්පෙක්ක තියෙන එක hina වෙනවා. හොඳයි පුළුවන් නම් කරපන්කෝ. කාටවත් එහෙම කරන්න බෑ. කරන්න පුළුවන්කම තියෙනවා නම් කර්ම ශක්තිය තියෙන එක ඉතින් කරන්නත් බෑ කාටවත් වළක්වන්නත් බෑ. ඒ නිසා ඒක වෙන දෙයකට වෙන්න ඇරලා අපේ ඒ තියෙන දැරීමේ ශක්තිය එහෙම අපේ තියෙන තපස අපේ තියෙන තලතුණකම වැඩෙනවනේ ඒකට කියන්න පුළුවන් ඉති විඥානස අත්ථගමෝ කියලා. එහෙමනම් අර ඡාග පටිනිසග්ග කියන තමගේ රුචර්චකම් පාවා දීලා අනුපාදා විමුක්ති කියලා කියන්නේ ක්‍රමයෙන් ටිකෙන් ටික ටික උපාදාන කරන්නේ නැතුව විමුක්තියට යන්නේක එක රැකින් වෙන්නේ නැහැ. අපිට වෙන්නලා දීලා තියෙනවා මාර්ග ඥානය විශේෂයෙන් ඵල ඥාන මාර්ග ඥාන එක චිත්තක්ෂණයක වෙන්නේ කියලා. නමුත් දිග ගමනකදී ඒ සිදුවෙන අඩුවීම, ගෙවන් විරීම තමයි මේකේ තියෙන ලස්සන කෑල්ල. ඒක තමයි පටිපදා කියලා කියන්නේ. ඒ නිසා මතක තියාගන්න අපි මේ සංස්කරණය කරගන්න වෙනුවට යමක් සංස්කාර පිළිබඳව තියෙන උපේක්ෂාව කියලා කියන්නේ දසවිධ උපේක්ෂාවන්ගෙන් උතාම ශ්‍රේෂ්ඨම උපේක්ෂාව නිසා ඒකට තු ධෛර්ය කරන්න අටුවචාන් වහන්සේලා නිවැරදිව කියන සංඛාර උපේක්ඛා ඥාණය ලබන්නේ සෝවන් වෙන්න ඉස්සෙල්ලා නමුත් අරහත් හිත කියන්නේ මේකයි කියලා එකෙන් අත්දකින්න. කිසිම දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ දේශ බලාගෙන ඉන්නවා නොදක්කා වගේ. අහගෙන ඉන්නවා බීරෙක් වගේ. මුද්දටම දැනෙනවා කරන්න ඕන දේ නොකර නිකන් ඉන්න. දැන් නම් මලමුණක් වගේ විලියක් ඉඳලා බලනවා මේ චිත්තක්ෂණේ පුළුවන් ද සංකාර උපේක්ෂා ලබන්න කියලා. ඉතින් ඒක උසස්ම තපස. ඒක උසස්ම ඡාන්තිය කන්ති පරමං තපෝ තිතික්ඛා. තිතික්ෂාව කියලත් මේකට කියනවා. ඡාන්තිය කියලත් කියනවා. තපස කියලත් කියනවා. ඉතින් ඒක තරුණ ජීවිතේ ලේසි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ජීවිතේ ප්‍රථම වයසේදී මේක නම් මේ පණිවිඩය දී ගන්න අමාරුයි. ඒකට තරුණ ජීවිතේ පේන්නේ මේක නෝන්ජල්කමක්, ප්‍රශ්න පැනයාමක්, කරන්න පුළුවන්කමක් තියදී නොකර සිටීමක්. ඒක නිසා තරු ඇඳලා ගහන එකයි ක්‍රමේ තියෙන්නේ. බල්ටි ගහන එකයි, ජූඩෝ ගහන එකයි, කරාටි ගහන එකයි මේ කාලේ තියෙන්නේ. ඒ නිසා ඉතින් අර 40 පෙන්නට පස්සේ ඥාන ඉන්ද්‍රිය මෝරවට වසන මේක තේරුම් ගන්න ඉඩ තියෙනවා. සර්වඥාන්සේ අවුරුදු 36 දී තමයි මේක අල්ලගත්තේ. නමුත් මුල් මුල් ධර්ම දේශනාවල මෙච්චර මේවා ලක්ෂණ පෙන්වන්නේ නැහැ. පරිණිරවාණය කිට් වෙනකොට අවසාන ධර්ම දේශනාවල අනිකට එක්ක ගැටිලා කරන ධර්ම දේශනාවල වෙනසක් තියෙනවා. මේවා පෙන්නලා දීලා තියෙනවා. මොකද අත්දැකීමෙන් ලැබලා තියෙනවා. ඒ නිසා Taman දැනගත්තටම බෑ. ඒ තව කෙනෙකුට කියලා දෙන්න උත්සාහ කරන තමයි ලෝකෙට ගැළපෙන ක්‍රමයට මේ ඥාණය පසුබිමට සාපේක්ෂව හැදෙන්නේ. නැත්නම් ප්‍රායෝගික වෙන්නේ. ඒ නිසා අවුරුදු 45 ඇතුළත සර්වඥ දේශනාවේ මොකද්දෝ පරිණාමයක් පේන්න තියෙනවා. අපි පිනට වෙච්ච එකක්. ඒ නිසා උත්සාහ කරලා බලන්න මුල් මුල් ධර්ම අත්දැකීම් පසුපසු අත්දැකීම් වලට ආධාර උපකාර වෙන විදියට එnde end මේ සංඛාරූපිකාව තියාන ගත්ත ඉරියව්ව ගත්ත අරමුණේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් ගතිය තියෙනවනේ ඒක විඥානයාගේ අත්හගමය දැකීමට ගන්න උත්සාහයක් වශයෙන් දැනගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ධර්මදේශනා විදි කරන විදිහට සුළු වේලාවක් අරගෙන මේ පිළිබඳව මධ්‍යමතාන්තර ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඒ සඳහා එහෙම නැත්නම් අපි ඒත්තාවතා සාදී කාථා සජ්ජහනා කිරීමේ ධර්මදේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අවසර ගන්නවන්ස මේ දේශනාවේදී අහන්න ලැබුණා දැන් අපි අද වෙනකල් හිතාගෙන හිටියේ කියන්නේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි උන්වහන්සේ සියල්ල අවබෝධ කරා ඉගෙන සැකයක් නැහැ. අතන උන්වහන්සේගේ දේශනා විලාශයේ ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයක් තිබිලා තියෙන. ඒ කියන්නේ ඒක විපරිණාමයටපත් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ පොඩි හඳුන්වීමක් කරනවා. ඔය ඉතින් අර පූර්ව බුද්ධ ශාසනය අපර බුද්ධ ශාසනය කිව්වා පූර්ව බුද්ධ ශාසනය කිසිම ශික්ෂා පදයක් නැහැ. පරණ අවුරුදු 20ක් නැහැ. එතෙන්දී සාරිපුත්‍ර සාන්තිම ගිහිල්ලා කියන මේ ශික්ෂාගත බණවන්න මේ වගේ තියෙන්නේ ඉන්න ඒක ਸਰවඥ විෂයක්. සංඝයා වැඩි වෙනකොට ලාභ සත්කාරය වැඩි වෙනකොට තමයි ශික්ෂාපද පැනෙන්නේ. ලාභ සත්කාර නැතිල බණවන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු නම් බුදුහාමුදුරු තමයි නම කියන දේවල වෙනසක් තියෙනවා හැප්පෙන කට්ටියත් එක්ක බලනකොට. අපි හිටියනම් තවත් දේවල් කියන්නේ. මේ දැන් ඉන්න පිස්සු පිටට බුදුහාමුදුරු හම්බුනා ලාල් ඉන්නකොට කියනවා මං හිටියනම් අනිවාර්යයෙන්ම අනලු සාංශේ ආර්ථික විද්‍යාව ගැන මොකද්ද කියලා. ඒක අහලමනේ කවුරක්වත් බලන්න අහුවනම් දැන් টොප් එකට අපිට මේ බෞද්ධ ආර්ථික විද්‍යාව දෙන්න තිබ්බනේ. අපේ කට්ටිය කර්මන මූණ දිහා බලන ඉඳලා පිළි අරගෙන තියෙනවා මං හිතනවා අහනවලු. ඉතින් ඒකට බුදුහාර කොස්සක් හරි අතර ගන්නවනේ. <laughs> ඔය බුදුහාර නෙවෙයි මොනවාරි වෙන්න අපි හිතියලා වෙනසක් කරන්න තිබ්බනවල්ල. හැබැයි ඉතින් කක්ක කරන එක තමයි. ඒ නිසා හැමදේම පෙරලෙනවා. ඒ කියනවා මේ බුදුජාන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥානයත් ඒකේ පාටිහාරීය ඥානය කියලා තන කෝකද එලි කරන්න ඕනේ කියන එක. ඒක ඉන්ටරැක්ෂන් එකේ හැටියට සිද්ධ වෙන්නේ. බැඩ්මින්ටන් දක්ෂයා වුණාට බෝලේ නැහැ. ඒ වෙලාවනේ ස්ට්‍රෝක් එක ගහන. ස්ට්‍රෝක් එක යාගේ දක්ෂකම පුතාකට ගොඩක් කල් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට පේනවා අපි අපේ කොල්ලෝ ලෝඩ් පිටියට ගියාට පස්සේ ලෝඩ් පිටිය පුරුදු වෙනකන් තාම ටෙස්ට් මැසේජ් මැච් එක. නමුත් ගිහිල්ලා අඩු ගන්න 20ක් ගහනකම් ඌට පිටිය උරු නැහැනේ. ක්ලයිමේට් එක හුරු නෑනේ. ඉතින් ගියාට පස්සේ ඌ අල්ලනවා. ඇල්ලුවාට පස්සේ ඌ ගෙදර ගියා. නමුත් අර ගිය ගමන්ම ඒ පැත්තේ මිනිස්සුන්ට හෝම් ටීම් එක. අපේ විසිටින් ටීම් එක අලුත්. ඒගොල්ලෝ එකලම ටෙස්ට් වෙන තියෙන හැකියාව තමයි ඒ ක්‍රිකට් වල තියෙන දක්ෂකම. ගියාට පස්සේ ඊට පස්සේ එහෙදිම උන්ට සෙන්චරියක් ගන්න. ඒ අර එකලම ටෙස්ට් වෙනවා. හැමදේම තියෙනවා ඒ වගේ දැන් පාටි හරිය ඥානෙ. ඥානෙ තිබුණාට කවදාකවත් ක්‍රියාත්මක කරන්න එපා. බෝලේ එන විදියට සෙල්ලම් කරන්න. විඥානේ ඉස්සර කරන්න ගිය ගමන් ඉතින් ඒ එකක් අතන. ඒ දන්න උපතේ ගුරෙක් ඌ දන්නේ නැහැ ඒ නිසා ගියාට කිසි දෙයක් හඳු පුප්පන්න ඕනේ නැහැ පෙන පුම්බන්න ඕනේ හිටපන්. ඉන්නකොට එනානේ පිට අපි හැට ඉස්සරහට. ඌට විතර පෙනේ පොඩ්ඩක් පුම්බන නැත කරන්න. නැතුව කලස් පෙන්නන්න යන්නේ. ඕන්නේ එහෙම නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ කාටවත් කලස් පෙන්නන්න නෙමෙයි ප්‍රයෝජනෙ හලකලානේ. බුදුහාමගේ හරුවෙන් සත්‍යඥානෙ කොච්චර පොඩ්ඩක් දෙලි දක්වන්නේ. ඉවනේ ඇටීරියා කොළමිටක් අරගෙන මම කියලා ලොකියපු ධර්ම ඥාණය මේ ඇටීරියා වණේ වගේ මම උඹලාට කිව්වේ මට ඕනේ ටික විතරයි දැන් ඒක අල්ලගෙන අපි මේ නීති හදාන මම දන්නවා මම බොට වැඩිය දන්නවා කියලා කියන්නේ අසුචි කැලලක් අල්ලගෙන නටන්නේ කොච්චර පොඩ්ඩක්ද දේශනා කරලා තියෙන්නේ ඒක අල්ලන අපි මේ දැක්ක ධර්මයේ දන්නම ත්‍රිපිටක ධාරී මේ විහාරාධිපති විචිත ධර්ම කතික කියනකොට බුදුහාමුදුරන්ට මොන කීර්ති නාමෙ දෙන්නද කියලා මට හිතෙනවා. සියලු විහාරාධිපති කියන්න වෙනවා. විචිත්‍රගත නෙවෙයි නම් මේ කියන්නේ. අඩු මිනිහ තමයි ඔය වර්ග බෙදාන කාගෙන යන්නේ. මේ සමස්තය දකිනකොට එක රැල්ලක් කියන්න දෙනවා බලපමන් සුනාමිලා දුන්න වැඩක් ලංකාවට කිව්වොත් එහෙම මොහොත මොනවා කියයි. අනේ මේකගේ තියෙන මේ කඩප්පුලිකම මේක එක මගේම රැල්ලක් මේ කතා කරන්නේ. මොහොතේ ඒකේ සර්වඥතා ඥානය කියන්නේ බුදුන්සේ දේශනා කරපෙකින් කවදාකවත් මනින් කියන්නේ. ඒකේ මේ වෙලාවේ හැප්පෙන දෙයට අනුව පිසිවෙච්ච ගිනි පුපුර විතරයි. ඒක ප්‍රමාණ කරලා මට සැක හිතෙන තැනක් නැත්තම් හිතෙන තැන තමයි චෛසික 32 52යි තියෙන්නේ කියලා අපි දැන් ඒකාන්තයෙන් පිළිගන්නවා. ප්‍රකාශ කරපු ටිකේ තියෙන ඔච්චරයි. තව ගොඩක් තියෙන ඇති වැඩක් නැහැ. ඩෑෂ්බෝඩ් එකයි සර්කිට් එකයි දෙකක් නේ. ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඔපරේටර් ක්‍රියාත්මක කරන එක විතරනේ. ඉංජිනේරු පැත්තක් වැඩ තියෙනවා. ඉංජිනේරු ඌට ඕනේ නැහැ ක්ලච් එක තද කරනවා. මොකද වෙන්නේ කියලා ඩ්‍රයිවර්ට ඕනේ නැහැ. හැබැයි ඉංජිනේරින් දන්නවනම් ඩ්‍රයිවිං හොඳයි බෑ. ඉංජිනේර්ස්ලා බෑඩ් ඩ්‍රයිවර්ස්ලා කියනවා. හොඳ නැහැ අරෝ දියා බලන්න. එහෙම හොඳ නැහැ ඒක කරන්නේ. එහෙම නෑ. ඉංජිනේරු ඌ ඉංජිනේරු බලනවනේ. ඩෑෂ්බෝඩ් එක ඌට තේරෙන්නේ නැහැ. ඩ්‍රයිවර් දන්නේ ඩෑෂ්බෝඩ් එක විතරයි. ඌට ඉංජිනේරුට ගිහිල්ලා කියන කරදරයක් වුණොත් ඒකේ බුදුහාමුදුරු කියන අපි අල්ලන්න තියෙන උන්වහන්සේගේ ක්‍රියාකාරකම් ටිකක් විතරයි. නිසා මේ පරිණාමයක් තියෙනවා. ඒ නිසා කියනවා ඒක හාමුදුරු කෙනෙක් කතා කරලා කියනවා ඔබට බුද්ධාම ඉගෙන ගන්න පටන් ගන්න ඕන නම් දීඝනිකාය කියවපන්. ඉස්සරහට යනකොට මජ්ක්‍ධිමනිකාය කියවපන්. හොඳටම ඇඩ්වාන්ස් වෙන්න ඕන නම් සංයුත්තනිකාය කියවපන්. නිවන් දකින්න ඕන නම් කුද්දකනිකාය කියවපන්. කුද්දකනිකාය නිදාන මොකුත් නැහැ කාරණා ටික විතරක් තියෙනවා. සන්රි අයිටම්ස් ඔක්කොම concentrated clarity එකතු කරලා දාලා තියෙනවා. ඒකේ ආවේ කොහොමද හැදුනේ කොහොමද කියන්නේ දීගනිකාය කියවන්නේ හවල් දන අසවල් වංශ විසින් අසවල් දනට මෙහෙම දේශනා කරලාද කියලා කුල 15ක 20ක දූ සූත්‍රයක් තියෙන පොඩි කරුණු දෙකයි තුනයි තියෙන්නේ සීලේ මජ්ක්‍ධිමනිකායට යනකොට සමාධිය සංයුතනිකායට යනකොට ප්‍රඥාව ඔක්කොම හැලිච්ච සරු කොටස් ටික කුද්දකනිකායේ තියෙන්නේ ඒකෙන් පටන් ගත්තොත් ඉතින් කරන්න බෑ ඒකට හයි ප්‍රෝටීන් වලින් පටන් ගත්තා වගේ පොඩ්ඩම හැදිලා ඉන්න ඕනේ ආහාර මාර්ගේ. පස්සේ තමයි හයි ප්‍රෝටීන් දෙන්නේ. ඒ නිසා මේක කෙලවරක් නැහැ. ධර්මයේම අපි මේ ගොඩ එන්න ගියාට ගොඩ ආවට ධර්මයේ දැනගෙන නෙමෙයි ගොඩ ඇවිල්ලා තියෙන්නේ. අත්‍ය අවශ්‍ය ටික දැනගත්තා. අවශ්‍ය ටික දැනගත්තා ගියා. ඒත් ලොකු දෙයක් බුදුහාමුදුරුවෝ පැත්තෙන් බලනවා. හැබැයි ගියාට පස්සේ අපි හිතනවා සියල්ල දැනගෙන ආවි කියලා. බුදුන් කියනවා පැහැෙන්න එපා බුදු කෙනෙක් ඉන්නවා. ඔච්චර ලයිසන් ගන්න බෑ. උඹේ වැඩේම ගොඩ ඉපලයක්. තව කෙනෙකුට උදව් කරපන්නම කවදාකවත් ඇසියුම් කරන්න යන්න නරකයි. සියල්ල දන්නවා. හිතෙනවා. එහෙනම් අපේ වැඩේ දුක නැතුණාට පස්සේ සියල්ල දත්ත වැඩි කියන්නේ කියලා මොකද ලොකු සේවයක් වෙනවනේ. හොඳව පරිස්සම් වෙන්න ඕනේ. බුදුජාහන් වහන්සේවත් සියල්ල ප්‍රකාශ කළා නැහැ. සනන්ද මේ තව ප්‍රශ්නයක් ආවනම් මේ පොඩි ෆැන්ටසි ඔරියන්ටඩ් එකක්. කියන්නේ මම හිතුවා දැන් ඉස්සර ඉඳන් හිතන දන්න දැන් නෑ. කියතන නිමල් කියලා කෙනෙක් රහත් වුණා කියලා. ඒතරේ රහතන් වහන්සේට පුළුවන් මේ දැන් එහාම හතන්නා ටිකක් ඇඩ්වෙන්චරස් නම් හරි වෙන මොකක් හරි විදිහකට හිතනවා නම් හරි නිකන් මේ ධර්මයේ ක්‍රිය කරලා දෙන්න පුළුවන් කියලා දැන් සයනස් කියන විදිහට එහෙම කරන්න බෑ නේද? ඒ කියන්නේ මේක තියෙන එක ස්ප්‍රෙඩ් එක තියෙන්නම වෙනවා නේ. මේක හරි හරි විචිත්‍රයි. කාපි සමස්ත ප්‍රකාශ කරන්න ගියොත් මැට්ට අපි. අපේ ජාම වේරණ ෂේප් වෙනවා මිසක් ධර්මයේ පිළිබඳ හෝ බුදුන් ගැන ප්‍රකාශ කරන කවුද අපි? අපි මේ සූර්යාලෝකයෙන් සූර්යතාපය හදාගෙන සූර්යාට කියන්න පුළුවන් නම් ඔය සමයික පොඩ්ඩක් දික් කරලා දෙන්න ඕනේ මං කිව්වට කරපන් කියලා. එයා <laughs> කරන්නේ ඒකෙන් අපිට අර ලයිට් එකෙන් අපිට පොඩි කරන්ට් එකක් හදලා මැජික් පෙන්වන්න පුළුවන්. නමුත් අපි ඒක මතය අපෙන් දේවල්. ඉතින් පැරේ පැහැෙන උගෝ දෙනෙක් ඒ අර බුදුරජාණන් වහන්සේ අව탁සීරුට ලක් කරන නතර කියපු ටිකවත් දන්නේ නැතුව මම සියල්ල දන්නවා කියලා හිතෙනවා. ඒක ඇත්තටම සම්මස්න ඥානෙදි වෙනවයි කියලා මහසීසඩෝ පොතේ ලොකුම චැප්ටර් එක ලියලා තියෙන සම්මස්න මේ සම්මස්තයක් රීතක් වතේ පොඩි දර්ශනේ මතුවෙච්ච ගමන් පුදුම සතුටකට එනවා. දැන් මට පේනවනේ පොඩ්ඩක් මේ යන ගේම විශේෂයෙන් මේක නොපේන විරිසෙ ඉස්සර අවිසරද භාවයටපත් වෙනවා. ඒ නිසාම මෙයා මැට්ටා වෙනවා. එයාට කියන්න තියෙන්නේ මම කවුද මේ බුද්ධ ධර්මයත් එක්ක බලනවා. ඒ නැත්නම් බුදුන් එක්ක බලනවා. මට මේ යාන්තම් අකුණු එළියට වගේ පොඩි එළියක් මතුනේ. අනික විදිහට ඒකත් නෑ. ඒක වෙනම කතාවක්. නමුත් පුළුවන් තරම් අහිංසක වෙයක්. පුළුවන් තරම් නිහතමානී වෙයක්. එතකොට ධර්මයේ දිගටම යනවා. ඒක මේ බුදුහාමුදුර තමන් ගෝලියෝ ටික අඳ බාල කරලා යට තියාගෙන කරන එක නෙවෙයි. බුදුහාමුදුරුවොත් ධර්මයේ ගුරු තන්නේ කලකුවා. ඒ නිසා ඒක ගැන මත ප්‍රකාශ කරන්න යන්න එපා. ගියොත් මතක තියාගන්න ඔලොමලකමක් කියලා. අවස්ථාවෙන් මාසේ වහන්සේට දැනව සඳහන් කරන්නේ අනින්ද්‍රියවද්ද විඥානය කියලා. එනිසානේ අනින්ද්‍රියවද්ද කියන්නේ ඉන්ද්‍රිය නෑ. ඇහැ කන දිව නාසය කය මන නෑ. හැබැයි අත්දැකීමක් තියෙනවා. කොහෙද ඒක විඥානේ පීඩන පීඩන තරන්නේ නැද්ද? ඒ අහන්නේ කවුද කියලා අහන්න බෑ. ඔය ප්‍රශ්නේ අහන්නේ කවුද? විඥානේ <laughs> තහවුරු කරන්න හදන මිනිහ තමයි ප්‍රශ්නේ අහන්නේ. විඥානේ අක්කාර කරන්න හදන කෙනෙකුට ඕන කරන්නේ ඔය ප්‍රශ්න ඕනේ නෑ. ඔබ පුළුවන් තරම් අනිත්‍ය බද්ද අල්ලගනින් ඒකෙන් තමයි එහා පැත්තට යන්න පුළුවන්. දැන් පුළුවන් තරම් බලන්න හම්බෙන ඉන්ද්‍රිය බද්ද සියල්ලම පච කියලා හිතන්න. අපිට ඉන්ද්‍රිය බද්දව හම්බෙන හැම දෙයක්ම බොරුවක්. ඒකෙන් කරන්නේ මම තණ්හාමාන දිටි වලින් එක ෂුවර් එකටම කරනවා. මම දන්නවා මේක මගේ මේක මම එයා දන්නේ මම දන්නවා කියන එකට ඉන්ද්‍රිය වැඩ කරනවා. ඒ ඉන්ද්‍රියත් එකිනෙක අතර රණ්ඩු කරනවා කිව්වම කොහොමද ෆයිට් එක? ඇහැ කනට chance එකක් දෙන්නේ නැතුව අයිය වෙන්න හදනවා. කන නාසයට දිවට දෙන්නේ නැතුව ඒගොල්ලෝ තරන්න මේගොල්ලෝ ඔක්කොම මගේ සුභසිද්ධියට නා උන් දෙන්න උන් පස්සේ නැගතු හිටපල්ලා ඒ නිසා ඇහැ දරගන්න කියලා බුදුහාම ඇහැ දරගන්න කියන්නේ ඌ කනට ඉඩ දෙන්නේ කන පැවෙන්න ගන්න <laughs> කනට අවස්ථාවක් හම්බුනොත් කර්ණ රසායන සංගීත ගාම ඇස්සන්ද කරනවා. ජීවනාංශේ කය කොර කරනවා. උන් අතරත් තියෙන කුලල් කා ගැනීම. එතකොට බලනවා මේ නයි මල්ලක් අල්ලන්නේ නෙමෙයි මම කියවල තියෙන්නේ. ඔය ආශිවිසෝපම් සූත්‍රයේ ලස්සනට කියනවා. අතරමා ධාතුන් කියලා කියන්නේ ආශිවිස නාශි නාගිය හතර දෙනෙක්. උඹ උන්නු හතර දෙනා එක එක මේ පැත්තේ වෙලා අයිලු හූස් ගාගෙන ඉනවා මේ පැත්තේ. ඒ කියන්නේ මෙහෙම දාගෙන මෙහෙන් යනවා හූස් ගාන. ඒක මෙහෙන් යනවා විතරන වම දැන් මේ සිව දෙයියෝ වගේ. මේක ආභරණ කියලා හිතනවා. ඒක චිත්තක්ෂණය එකේ කිපිච්ච ගමන් සුන්නත් දූලි වෙන්න ගන්නවා. ඉතින් අහනවා මේ හතර දිනා ගලවලා දාලා දුවන්න පුළුවන් වෙලාවක් කොහොමද ඉන්නේ කියලා. මේ හතර දිනා ආභරණ ගන්න පිළිගත්ත කෙනා මුන් හතර දිනාම ආශිවිෂ ගෝර විත හතර දෙනෙක්. මේ හතර දිනාගේ ගැළවිලා මේක ආභරණ කියන ඉන්න මනුස්සය ගැළවිලා පණින අවස්ථාවක් වගේ ධාතු මනසිකාරය කියන්නේ. මේ ධාතුන්ගෙන් මේ දෙල්ලම් කරන්න හදන්නේ. පොඩ්ඩ කිපිච්ච ගමන් වාපෙච්චින් පිට විහට්ට වෙන හැටි වෙන්නේ අපිට ඔය. මේ පොඩි දෝෂයක් නෙවෙයිනේ කො මහා සිස්ටම් එකේ දෝෂයක් නෙවෙයිනේ. ඉතින් මේ ටික තියාගන්න මේ විශේෂ පොඩි එක හයිය හත්ති බෲස්ලි අනම්සන්දා. මේකේම ගොඩක් තියෙනවා. එන්න මඟුලන්ද මේ. බුදුරජාණන්සේ 70000 කී හයිය තියාගන්න. වෙනිකන් හැතරෙන් හැටි කරන්නේ නැත්නම් 16 ගේ හයිය තියෙනවලු කතා කරන්න ගියාම වචන එක්කෙනෙක් කතා කරන වචන 16ක් කතා කරන්න පුළුවන්. ඒ තරම් ශක්තියක් තියෙනවා කවුරුර ඇහුවොත්නේ මම මිනිස්සෙක්. ගාන්ධාරෝනේ මම බ්‍රහ්මනේ දේව නෙමෙයි කියලා පැනලා දෙන්නේ. මම මිනිස්සෙක් කියලා. එනේ බලමු උඹලා මේ කොහෙද මේ පහින්න පහින්න හදන්නේ පහින්න හදන්නේ කියලා. නිසා පුළුවන් නම් ඉන්දියානු ඉතිපද්ද විඥානය. ඒකට ඥානන්ත සංසේ බයිනවා මේ අලුත් බයියෝ අලුත් කුයියෝ අලුත් වචන හදන්න හදනවයි කියන්නේ. ඒත් ඉන්ද්‍රිය බද්ධ විඥානය කියන කඳුරකට තියෙනවා. පත්‍ත්‍චිත විඥානය කියලා එකට කියනවා. මොකේ හරි ඇහි විඥානය සක්. ඒ කියන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන. අනින්ද්‍රිය බද්ධ විඥානයට ආපු පොඩි ගහපු පාලමක් තමයි පසු කාලිනෝයේ භවංග කතාව. එහෙම නැත්නම් කියන ආලේ විඥාන කතාව. ඒ කියන්නේ මේ මොඩල් එක විශ්වාස කරන්න බෑ. මේ හයෙන්තර එකක් තියෙනවා කියන්නේ તો කරන්න බෑ. ඒකට නම දාවකෝ ඒකත් අර වගේම කුණු වෙනවා. ඉන්ද්‍රිය වර්ගවල වැටෙනවා. ඒ එයා තියාගෙන ඉන්න ඕනේ නිකන් මේ ලෝකෙන් එළියට ගිය සැටලයිට් එකක ඉඳලා මේ ලෝකේ බලනවා කියලා. අසතිය ක්ලාක් කරේ මේ ඔබිට් එකෙන් එහාට ගිහලා සැටලයිට් එකට ගියාම ඒකට ගහලා එන ෂෝට් වේව් එක බලන්න. ඒකට නැත් මුතුම දෘෂ්ටි කෝණයක් නේ. අනිවාර්යයෙන් අපි හදා ගන්න ඕනේ ආලයබද්ධ අනින්න අනිබද්ධ විඥානේ එදී අපේ කක්ෂයෙන් එළියට ගිය සැටලයිට් එකෙන් අපි අපිදී ආයෙ බලනවා. සක්මන් කරනකොට තමන් දිහාම තමන් බලනවා. ඉඳගෙන ඉන්නකොට Taman දිහාම පිට කෙනෙක් බලනවාගේ පරතෝ සංකල්පය කියලා එකට කියන්නේ. මේ අනාත්ම භාවය තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ පරතෝ කියලා දෘෂ්ටි කෝණ පහක් වෙන පරත ගැන වෙන කෙනෙක් විදිහට බලන්න. අපේ විඥාණයම මේ වගේ චුත කරනවා. ඉන්ද්‍රයන්ගෙන් චුත කරලා වෙනම තැනක ඉඳලා විඥාණය ඉඳලා මේක දිහා බලන මේක ඉඳලා විඥාණය දිහා බලන. මංගෙම ගෑණි දික්කසාද කරලා ඒ ගෑණි දිහා බලනවා ආයේ ගෑණි කසාද කරනවා. දික්කසාරු ගෑණි කසාද කරනවා. එතකොට දික්කසාද කරලා හුත්තරම හැතිරිනේ. කරවිල ආයෙසර ඒ ගෑණි මොන හරි කාරණා බැඳයි කිව්වට පස්සේ ඒක සමාජ සම්මත නැහැ. සම්පූර්ණ රැඩිකල් දර්ශනයක් තියෙනවා. අනිත්‍යපද විඤ්ඤාණය. හැබැයි අනිත්‍යපද විඤ්ඤාණය ඔක්කොම සමානයි. අනිදුගත තැන්න ගියාට පස්සේ මේ ලෝකෙදී ආ බලනකොට වෙන්නේ මේ අසුචි වලේ නලියන කට්ටිය පේන ඔක්කොමලා එකයි. මේ ප්‍රොෆෙසර් මේ මේ ස්ටුඩන්ට් මේ ලෙඩාය මේ ලෙඩාය මේ රජ්ජුරෝය මේ මොකක්වත් වෙනසක් නැහැ. ඉන්ද්‍රිය බද්ධකේ තමයි බෙදුම් තියෙන්නේ. මාන අනින්ද්‍රිය බද්ධ වෙච්ච ගමන් වෙනම මානෙකනේ ඉන්නේ. මේ දුෂ්ට දුෂ්ටකසෙන් නැත්තන කියලා ගුරුත්වාකර්ෂණ තියා බලනවා. ඒ හරි රීජුවනේටින් හරිම අලුත් කරන සුළුයි. එහෙම නැත්නම් මේ වගකීම් බහරේ නිදහස්. බේතාවකාලිකයි. පස්සේ ඒක මගේ සාමාන්‍ය දේ බවටපත් කරගන්න අපි ගත කරන යම් කිසියෙත් සීන වගකීම් ඔක්කොම පොල්තෙල් ගාගෙන අත ගන්න වෙලාවක් එනවා. වගකීම් අත ගන්නවා. ඒ පොල්තෙල් ගාගෙන. හරින්න බලාගෙන. ඒතරම් සක්සස් රේට් එක වැඩි. අනිවාර්යයෙන්ම හරියනවා වැඩි. මොකද අත ගන්නේ වැරදුනත් එකයි හරියත් එකයි. හරි විවේකයෙන් බලන්න. එතකොට අපිට පේනවා මේ දෘෂ්ටි කෝණයමත් පුරোহিত බමුණෙක් වගේ. ඒ දෘෂ්ටි කෝණයමත් සර්බණදායි. හැබැයි මම කැමති මේ මට අයිය වෙන්න පුළුවන් තැන්වල මට සීමා මායියාවල් දාන මගේ රාජධානිය වර්ගීකරණය පුළුවන් තැන යනකොට ඉන්ද්‍රියබද්ධ විඥානය ඇවිල්ලා වණ කරලා කක්ක කරලා ඉඳපු ගමන් යන්න ඕන නරකට. දැන් අර කතාවක් තියෙන්නේ අසිතාපසයා බුදුජානන්තේ දකින්න එනකොට යා බොහෝ වෙලාවට ඉන්නේ ධ්‍යානයකට සමාදිලා අතහැරලා දාපු විමානවලලු. මේ ලෝකේ නෙවෙයි ඉන්නේ කලාතුරකින් මේ ලෝකේ දිහා බලන මොකද මේක මේක හැමදාම බලු පොරේ නෙවෙයි මේක අසුචිනේ බලන්නේ නැතිලු බලන වෙලාව දැක්කලු බුදු වෙන බුදු පුත්‍රය ආවයි කියලා ඒ ගමන තමයි එන්නේ ඉතින් එතකොට එතකන් ඉඳලා තියෙන තැන හරියට මේ ලෝකේ දේවල්ට දැටි අස් පේන්නේ නැහැ රංග ඇහෙන්නේ නැහැ හිතන්නේ නැහැ මලමිණියක්සේ ගත කරනවා බලන්කොට තේමන බලන්නේ නැතුව නිකන් ගොඩයක් කියන්න ඕන බෑ. අම්බලම් වල නේ. මට හරියට පැටලෙනවා බලන්න ඕන. සාස එතන මම කොහෙද දැක්කද නම් දැන් ඒ අර අර අපපටිත්ත විඥානය කියන්නේ ඔක නේද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියලා දිනවා එහෙම අර පිටියට වැටෙනවා එහෙම නැල්ල ඊට පස්සේ එහෙම එහෙම නැත්තම් වතුරත් නැත්තම් කොහෙද වැටෙන්නේ කියලා අහනකොට කියනවා ඒක වැටෙන්න තැනක් නැහැ කියලා. ඒක නෙවෙයි සයනද කතාව. මේ ආකාශයේ අන්තරීක්ෂයේ ෆුල් ආලෝකයේ තියෙන. පරවර්තනය කරන දෙයක් නැතිව අන්ධකාරය පෙන්වන්නේ. බැලුම කුඩයට බැලුම දීසිනවා. අපිට දැන් බැලුම දෙන්නේ නැහැ. බැලුම කරන්නේ අවකාශයේ තියෙන ආලෝක හරවලා වෙනවා අපිට. ඒ නිසා අවකාශ අන්තරීක්ෂයේ තියෙන ආලෝකය අපිට පේන්න මොනවාරි ජරාවක් තියෙනවා. ජරාව ගිය ගමන් ජරාව දිලිසෙනවා. අපිට දෙන්නේ ගිය ජරාව දිලිසෙනවායි කියලා. ඒ ජරාව නෙවෙයි එතන තියෙන ආලෝකේ පරාවර්තන වදින්න දෙයක් නැහෙනේ. වදින්න දෙයක් නිසා අන්ධකාරය පෙන්වන්නේ. ඒ වගේ අපිට විඥානය ඔක්කොම ඕවා අයින් කරලා අයින් කරලා ගියාට පස්සේ මොකුත් නැහැ. ගුණක් වැටිච්ච ගා ඒකට රිෆ්ලෙක්ට් වෙච්ච ගා මම එමතු වෙනවා. දැන් කියනවා නැගනේ හතරම සිව්මායුත කඳුළු රවුලක නැගනේ වෙමින් එන ආලෝකය කොහෙද වැටෙන්නේ? බටේට පිටියේ. උතුරින් එන ආලෝකය දකුණු පිටියේ. හොඳයි මහන්නේ. නැගනේ ඉතින් ආලෝකයක් වෙන බටේට පිටියේ නැත්තම් ආයෙ ගිල පොළොවේ වැටෙනවා. ඒකට පොළොව නැත්තම් පොළොව හාරලා අයින් කරව වතුරේ ඉන්නේ. වතුරේ වැටෙනවා. වතුරේ නැත්තම් වාතයේ වැටෙනවා. වාතයේ වැටෙනකොට ආලෝකයක් පේනවද නැද්ද? උපස්තරය අනුව තමයි ආලෝකය පේන්නේ. ආලෝකය ආලෝකයේ විසින් ප්‍රකාශ වෙන්නේ නැහැ. ආලෝකයට වැටෙන උපස්තරයේ හැටියට මේ පිටියට වැටෙනම් පිටි ආලෝකේ වතුරේ පොළොවේ ආලෝකේ වතුරේ වතුරත් නැත්තම් මොකද වෙන්නේ කියලා. වැටෙන ආලෝකෙට මොකද වෙන්නේ? ඥානින්ද්‍රිය බද්දයි තී ආලෝකේ තියෙන ප්‍රකාශ වෙන්නේ. ඉතින් අපි කියන ප්‍රකාශයෙන් නැත්තම් මගුලට ඇතිවිලා. ඒකනේ අපි ලෝක න්‍යාය. තියෙනවා නම් පෙන්න පම්පනේ තියෙනවා පුඹවා. පුඹල නැහැ පෙනේ තියෙන ගැරඩිය වගේ ඉන්නේ. වැටුනොත් එහෙනම් දක්කලාව ආයෙ පාත් කරා. ඒක තමයි අපි කියන්නේ ඒකට ප්‍රභවය කියලා. ඒකට කියන්නේ පොටෙන්ෂල් කියලා. ඒකට කියන්නේ විභව ශක්තිය කියලා. චාලක ශක්තිය නෙමෙයි. මේ විභව ශක්තිය අතින් අපි සමානයි කිව්වහම මොකද මේ සටන? කොහෙද මේ රණ්ඩු? කොහෙද මේ වර්ග ભેදය? තියෙනවා තියෙනවා ඉතින් කියන්නේ ඒ තරම් උලඟ තියෙන ඒ තරම් උලඟ කෙලස් තියෙන කෙලස් සාදාම ඒ විනස ගාට ගියාට පස්සේ කෙලස් නැහැ කියන්නේ යන්න එපා. ඊ වෙලාවේ ඉවර කරලා උගේ ගංගට ඉවර කරලා දාන්න ඉක්මනට ඊට පස්සේ තමයි යන්න තමන්ගේ දැන. අපත්‍ත්‍යයි. විඥාණයට එහෙම ඉන්න පුළුවන් තරක් තියෙනවා. ඒක මේ ලස්සන්ට ඒ කියලා තියෙනවා මේ සූත්‍රවල ඔය සංගතනිකාරයේ හරියට ඔය නිවනේ නිවීම දේශනා ටික අහන්නකො ඒ ටික ඔක්කොම අපි හොඳ වෙලාවට ඥානංශංශය ඇදලා ඇදලා දැම්ම එළියට. මේ විඥානය වගේ ක්‍රියාත්මක වෙන තැන ආනන්දමතුත් හවුස් හවුස් අහනවා ඒක හරි රසයි ඒ බණ. ඒ අපතිටිද තැන ගැන කතා කරනවා. ඉතින් මොකදනේ කියන්නේ මේක මේ গুপ্ত දෙයක් කියලා. يعني ඉඳුරන් අහුවෙන්නේ නැත්නම් අහුවෙන්නේ නැහැ කියන්නේ එතකොට গুপ্তයි කියලා හිතනවා. ඒ ගුඩ গুপ্ত නැහැ. තියෙන දේ හොඳට ඉවර කරුවාට පස්සේ මාස්ටර් කරාට පස්සේ හිත යන්නේ නැති දෙයට තමයි. ඉනදී රඳන්න දෙයක් නැත්තේ නෑ. ඒක හොඳට දකින්නේ කැලලක් කරන හොඳට විනිවිද බලන්න. ඒක බැස යහපත්ත පේනවා. එදකට ආලෝකයට පිටිට යන පිටිය නෑ පොළොට යන පොළො නෑ වතුර නෑ. දැන් කොහෙද වැටෙන්නේ? දැන් කොහොමද? දැන් ඊට කියන ආලෝකයට. ඔබනේ ආශ්‍රව ප්‍රසාදයට වෙන්නේ අපි. ආශ්‍රව ප්‍රසාද නැති තැන මැරිලා නෑ, ඉඳ කියලා නෑ, ක්ලාන්ත වෙලා නෑ කියලා කියන්නේ ඒක ඉන්ද්‍රිය ගෝචර දෙයක් නෙවෙයි. මම මැරෙන්නේ නැහැ පණ තියනවා කියලා කොහොමද දන්නේ? ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයින් මනසෙන් නෙවෙයිනේ. මට මට නිින්ද ගිහිල්ලා නැහැ. මට සතිය තියෙනවා. මේ ඒකට මේක නිර්වචනය කරන්න බැරි. මේකනේ නිවන කියන්නේ. ඉතින් ඉඳ ගන්නකොටම දන්නවනම් මම මැරෙලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත නැහැ. උදා නිවන කියන්නේ. ඉතින් මේක සාක්ෂි කරගන්න ආනාපානෙ ගන්න. ආනාපානෙ ගත්තා ටික වෙලා ගියා යනවා. ගිහිල්ලා ඔතෙන්ට ගෙනත් දාන්න. ඉතින් නිවන් ලැබුවේ කන පටන් ගන්නකොට දන්නවා වාඩි නම් දන්නවා මම මැරෙලා නැහැ කියලා. ඌ අහන කොහොමද ඔබ දන්නේ කියලා. මොකාටවත් උත්තර දෙන්නේ නැහැ. ඒකට කියනවා භවය කියලා. බී පහ කියන්නේ ඒක නැති කරන්න කාටවත් බෑ. අනපරින් තිබුණත් තියෙනවා නැකත් තියෙනවා. පොරසුණක් තියෙනවා සිවුණක් තියෙනවා. ඒකත් බැලුවා නම් බලන්න ඒකට කාලයක් කියන එකක් තියෙනවා කියලා දේශයක් කියන එකක් තියෙනවා කියලා මේ මැරෙලා නැහැ කියන අවබෝධයට. මට හිතුනේ ඉස්සල්ලාම සුද්ධ ලුණු කැටයක් දිවේ තියාගත්ත මතකේ. දැන් තියලා බලන්න මේ මතකේ ඒ ලුණු රසයි මේ ලුණු රසයි වෙනසක් තියෙනවා කියලා. ඇතර කියයි කියලා. ඉතින් අද මේ ලුණු රසේ ගෑනු දියුක තිබ්බොත් පිළිම දියුක තිබ්බොත් වෙනසක් තියෙනවා. උතුරු කුර දිවෙන්ද ගිහිලා දකුණු කුර දිවෙන්ද ගිහිලා දිනස බැලුවොත් එතන නෑ. ඒක පරිණාමයටපත් වෙන්නේ නෑ. ඒ නිසා ඉන්ද්‍රිය බද්ධ නම් පරිණාමයටපත් වෙනවා. ඉන්ද්‍රිය රාජිනාවට. ඉන්ද්‍රිය බද්ධ නෑනේ. සදාකාලික. ඉතින් ඉන්ද්‍රිය බද්ධ නැතිවීම මේ ජීවිතේ මරණය වගේ. ඉඳුරන්ගේ වැඩ ගන්න නැතුව ඉඳුරන් පැන්සොන් අරිනවනේ. <laughs> ඉතින් ඒක නිකන් අපරාධ මෙච්චර පින් කරලා වාගත්ත මනුස්සය ඇස් දෙකෙන් ගන්න දින ටික බලන්නේ නැතුව ඇස් දෙක වහන නොදැක්කා වගේ ඉඳ කිව්වහම මේක පේන්නේ නිකන් නැස්චාර්ජයක්. ඒක ඥාණයෙන් විසඳ ගන්න. මෙල්බන් වල බණ කියපු ගමන් කොළ තුනක ලිමක් චෝදන වශයෙන් ඉවර තිබුණා මට. මටත් මේ වෙලේ තියෙන්නේ මගේ ගුරු ආමතුමා. අලුත් බණක් කියනවා සාසනේ අනුජීවද්ද විඥානේ පතුරු ගහලා තිබුණා. අලුත් වචන දාන්න හදනවා තියෙනවා මදිවට. මේ අලුත් බණ හදන්න හදනවා රේලි. එimhe වැඩි කියන්නේ මොකද කියුණාම බලන් කොට අල්ලනවා. උන්ට වරදින්නේ නැහැ. ඒක ටිකක් හොඳම කියපම ඌට ඒක විතරයි. දැන් අපි එන මෙතන ධර්මදේශනාවේ සාකච්ඡාවේ නිමා කරමු. අපි තාවතා ආචාර්ය සාකච්ඡා ගන්නට